අපිට තියෙන්න ඕනේ. ඒ බහා බලන ධර්මය. කිසි කෙනෙකුට වෙනස් කරන්න පුළුවන් කමක් නැති තැනක පිහිටපු ධර්මයක්. හැබැයි පොත්වල තියෙනව නේද එක එකනට එක එක දාර වෙනස් කරන්න පුළුවන්. තම තමන්ගේ මත දාන්නලා පුළුවන්. තියෙනව අයින් කරන්නලා පුළුවන්. හැබැයි ඒතර ඒක එහෙම එකක් අල්ලගත්තොත් සාක්ෂිය වශයෙන් අපිට හැක අරගන්න බෑ. එහෙනම් ධර්මයේ බහා බලන විනයේ බහා බලන දහම් ක්‍රමයක් තියෙනවා. හැබැයි මේකෙදී කවුරු විහිඳ මේක කළ යුත්තේ? කවුරු විහිඳ බහත බැලිය යුත්තේ? ඕකත් තෝරගන්න ඕනේ. සියල්ලන්ටම මේ දේශනා කරලා තියෙන සියලු ධර්මයන් බහා බලන ධර්මඥානිය නෑ. හැබැයි පුළුවන් හරියක් තියෙනවා ඉස්සෙල්ලම. ධර්මාබෝධයට බැහැලා දහම් අධ්‍යක්ීම නොලැබූ නමුත් නුවණක් තියෙන අය. තේරුම් ගන්න පුළුවන් ඒවා හතරක් ඉස්සෙල්ලාම තියෙනවා. කානඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද කියන මෙන්න මේ හතර. නුවණක් කාර්යයකට පුළුවන්. වෙන බණපද අහලා තිබුණ නැතත් කටපාඩම් කරගෙන දැනගෙන තිබුණ නැතත්. ඒවා ධර්මයේද අධර්මයේද කියන නිගමනය කරගන්න. ඔන්න මුල. ඔය හතර තුලින් ප්‍රගුණ වෙච්ච කෙනාට ඊට එහාට මුසාවාද, පිසුනාවාද, පරුසාවාද, සම්පප්පලාප, අවිජ්ජා, ව්‍යාපාද, මිත්‍යාදිත්‍ය කියන මෙන්න මේ 10 පිළිබඳව. ඒවා මේ මේ ආකාරයෙන් අකුසල් වෙන්නේ. මේ වෙන්වීම මේ මේ ආකාරයෙන් කුසල් වෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් ගන්න නුවණ වැඩෙනවා. තවදුරටත් එහාට දහම අවබෝධ වෙනකොට මෙන්න මේකයි අනිත්‍ය කියන්නේ මේකයි දුක්ඛ කියන්නේ මේකයි අනාත්ම කියන්නේ තෝරා ගන්න පුළුවන් නුවණ වැඩෙනවා. තවදුරටත් දැනුවත් වෙනකොට මේකයි දුක කියන්නේ මේකයි දුකට හේතුව කියන්නේ මේකයි දුක නිරෝධය කියන්නේ මේකයි දුක නිරෝධ මාර්ගය කියන්නේ කියප එක මේ මේ න්‍යායට අනුකූලව ඇත්ත කියලා තෝරා ගන්න පුළුවන් නුවණක් ලැබෙනවා. ඔතෙන් ඊට පස්සේ එහා අනික් නුවණ පහළ වෙනවා. මෙහෙම අනුපිළිවෙලින් ඕනේ නුවණට එන්නේ. හොඳයි අපි ප්‍රශ්නයක් එවලා තියෙනවා භගවත් කියන වචනේ භගවා කියන වචනේ අර්ථ පැහැදිලි කරලා දෙන්න කියලා. මේ නවරහදී බුදු ගුණවල මෙහෙමයි තියෙන්නේ අප්‍රමාණ ගුණ. අප්‍රමාණ ගුණය ප්‍රමාණ වශයෙන් පැහැදිලි කරන්න බෑ. බුදු පියාණන් වහන්සේ දේශනා කරන මේ එක ගුණයක් අරගෙන බුදු පියාණන් වහන්සේ අනික් සියලුම දේශනා නවත්තලා අත්‍යවශ්‍ය වෙලාවකට යන වෙලාව ඇරලා මුළු ජීවිත කාලය විග්‍රහ කළත් මේ එක ගුණයක් විග්‍රහ කළා ඉවර කරන්න බෑ. ඒ තරම් අප්‍රමාණ ගුණ. මේ ගුණ වලින් අපිට තියෙන්නේ ගුණයන්ට ඇතුල් වීම. දැන් අපි තමක මහා මොහොතේ වතුර අපිට කන් හැන්දක් අරගෙන මේ හැන්දක් අරගෙන මැනලා ඉවර කරන්න බෑ අපේ ජීවිත කාලය කරලා. හැබැයි මුහුදේ වතුරේ රස බලන්න එක බිඳුවයි ඕනේ. බිඳුවක් අට ගෑවත් මුහුදු වතුරේ රසය බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ අපිට ඕනේ දහම් රසය. යම් කෙනෙකුට ශ්‍රාවකත්වයේ ප්‍රගුණ කරගන්න මේ බුදුගුණ තුලින් යම්කිසි ගුණ රසයක් ගන්න පුළුවන් නම් ඒ මට්ටම ඇති ඒ ටික කරගන්න. දැන් මේ ගුණ තියෙන්නේ එහෙම ඒවා. අප්‍රමාණ ගුණයක් ප්‍රමාණ කරලා කියන්න බෑ. දැන් අපිට අපිට දැන් කියනවා දැන් මේක බෙදා බලන හේින් එකින් එක බෙදා බලන ගුණය නිසා භගවාන් කියනවා කියලා. ඒ මොනවා අපි බෙදා බලන ක්‍රමය එකක්. බුදුරජාණන් වහන්සේ දකින්න බෙදා බලන ක්‍රමය අපිට ගෝචර කරන්න බෑ. මොකද බුදුරජාන් වහන්සේ බෙදා බලපු හැටි බලපුවාම මේ අපිට ගෝචර කරන්න පුළුවන් හැටි තමයි බෙදලා පෙන්නලා තියෙන්නේ. ඒ කියන්නේ අත්‍යවශ්‍යම කොටස්. යම් කිසි ද්‍රව්‍යයක් ගත්තාම ඒ ද්‍රව්‍ය දැන් මේ ශරීරය ගත්තොත් කොටස් 32කට බෙදෙනවා. ඒතර බෙදලා බලන්නේ නැහැ අංශු මාත්‍රයයි ඒක. ඊට පස්සේ ඒක එක කොටසක් කරන් හතරකට බෙදෙනවා ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, පඨවි ධාතු කියලා. සෙස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී වශයෙන් 32කට බෙදලා පෙන්නවා. එකාකාරව පෙනෙන්නා වූ දෙයක් මිනිස්සු මුලාවෙන් ගන්නවා මිසක් කෑලි එකතු වෙලා පේන නිසා මේ එකක් හැටියට පේන්නේ කියලා දකින්නයි ඒටිගෙන් ඕනේ. මොකද ආත්ම දෘෂ්ටිය බිඳ ගන්න. ධන සංඥාවෙන් අපි මේ ලෝකේ අරන් තියෙන යම් කිසි දෙයක් තියෙනවා නම් සත්පුද්ගල වශයෙන් ඒක බිඳ ගන්න තමයි මේ ඒ ටික අවශ්‍ය. ඉතින් බෙදා බලන ගුණයෙන් අංශු මාත්‍රයක් ඒකට දීලා තියෙනවා. ඊට පස්සේ කිස් වශයෙන්, ලුම් වශයෙන්, නියපොතු වශයෙන්, දත් වශයෙන්, කෑලි කෑලි වශයෙන් ගන්න ගති ලක්ෂණයක් වෙනවා. ඉතුරු වෙලා. ඒ සංඥාව දුරු කරන්න ඒක හැදිලා තියෙන්නේ ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන මේ ධාතු හතරේ එක්වීමෙන් කියලා පෙන්වනවා. ධාතු හතරේ බෙදලා බලන්න. ඒ බෙදලා බලපුවාම අන්න පේනවා මේ එකක් හැදිලා තිබෙන්නේ කෑලි කෑලි මේ වෙන වර්ග හතරක කොටස් එකතු වීමෙන් නේද? හතර ආකාරයක එකතු වීමෙන් එක ආකාරයක් පෙරුණා. ඒවා ඒ කෑලි 32 ආකාරයක් එකතු වීමෙන් එක ආකාරයක් ආයි පෙරුණා. මෙන්න මේ විදිහට අපි එක ආකාරයක් දැකලා හැටි එකක් හැටියට හැවටෙනවා. මෙන්න මේ ලෝකෙදී අපිට තෘෂ්ණාව හටගන්නේ යන්තරමක් හරියක් තියනවාද? ඒ ටික බෙදලා බලපුවාම අපිට ඇති. මොකද අපිට තෘෂ්ණාව හටගන්නේ තනින් මිදෙන්නයි ඕනේ. කෙනෙකුට තෘෂ්ණාව හටගන්නේ සත්පුද්ගල දැකලා හරි ද්‍රව්‍ය වස්තු දැකලා හරි. ওই දෙක තුලේ තමයි රූප තණ්හා, ශබ්ද තණ්හා ආදී වශයෙන් ඇදගන්නේ. ඉතින් මේක අපිට බෙදා බලා ගත්තාම ඇති ඒ தත්ත්වය ඉක්මවා ගන්න. නැව ලෝතර බුදුරන් වහන්සේ ਸਰව ප්‍රකාරයෙන් සියලු දේ බෙදා බලන්න පුළුවන්. ඒතකොට ඒ අර්ථය අරගෙන ඉවරලා ඉඳන් ගත්තාම ඒක අපි දකින්නේ නැහැ. අපි එහෙම කිව්වට ඒක අපිට තේරුම් ගන්න බැරි මට්ටමක් තියෙනවා. බෙද බෙදා බලාගෙන යනකොට එකින් එකට එකින් එකට හිත බෙද බෙදා බලන්න පුළුවන්, ගත බෙදලා බලන්න පුළුවන්, රූප බෙදලා බලන්න පුළුවන්. මේ ආකාරයෙන් බෙදාගෙන යනකොට යම් තරමක් අපිට අවශ්‍ය හරියක් තියෙනවා නම් ඒ ටිකයි පේන්නලා තියෙන්නේ. නමුත් ඒ සීමා වෙලා නැහැ බෙදලා බලන එක. තව අප්‍රමාණවත් එහාට බෙදන්න පුළුවන්. නමුත් ඒක සාමාන්‍ය ශ්‍රාවක මනසකට ගෝචර වෙන්නේ නැති හරියක්. ඒක සරුවජ්‍ය සාඥානියට ගෝචර වෙන්නේ. ඒක එතන නමුත් ඒ හරිය බෙදලා බලීමේ අපිට ඇති වැඩක් නැහැ. අපිට ඕනේ යමක් මේ ඒකීය කරලා අපි අල්ලා ගන්නවද? අන්න ඒ ඒකීය කරලා අල්ලා ගන්න එකෙන් තමයි අපි හිත බැඳින්නේ. යමක් යමක් නිසා යම් තැනක තෘෂ්ණාවෙන් බැඳෙනවාද? ඒ තෘෂ්ණාවෙන් බැඳෙන එක ඉවත් කරගන්නයි අපිට අවශ්‍ය. ආර්ය මාර්ගයේ තියෙන ඔකටයි. ඒ මට්ටමට අපිට ගත යුතු යම් කිසි ප්‍රතිකර්මයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ අනන්ත බෙදා බැලීම මුලින්. අන්නේ පොඩ පෙන්ලා තියෙනවා. ඉතින් අනන්ත බෙදලා බලන්න පුළුවන් ශක්තිය තමයි බුදුරජාණන් වහන්සේගේ භගවා කියන ශක්තිය. ඒක අනන්තයි. ඒක අපිට මෙතෙකින් මෙන්න මේ ටික බෙදලා බලලා මේ මේ ටික නෙමෙයි මේ අනන්ත කිව්වේ කියලා කියන්න ගියොත් එහෙම ජීවිත කාලය ඉවර වෙනවා ලෞතර බුදුරන් වහන්සේ නමකටවත් යා උන්වහන්සේ දන්න දැනීම විග්‍රහ කරන්න බෑ ඉවර කරන්න බෑ ඉතින් ඒ නිසා ඒ ඒක තමයි කියන්නේ මේ ගුණය අප්‍රමාණයි කියලා මේ අප්‍රමාණ ගුණයක් අපි බෙදලා බලලා සීමා කළොත් එහෙම ඒක සීමා වෙනවා මෙතෙකින් මේ ටික වෙනවා කිව්වොත් එහෙම ඒක ලොකු සාපයක් වරදක් එහෙම කියන්නේ නැතුව අපි ඒකෙන් දකින්නේ බෙදලා බලන ගුණයක් තියෙනවා ඒක අනන්තයි භගවන් ගුණය කියන එක අපේ වචින්ක බෙදලා බලන ගුණේ ඒ ගුණේ අනන්ත නිසා අනන්ත ගුණයක් මෙතකින් අනන්ත වෙනවා කියලා සම්පූර්ණ කරලා අපිට විග්‍රහ කරලා ඒක කියන්නවත් වෙලාවක් නැහැ කාලේ නැහැ. ඉතින් ඒ තුලින් අපි කුමක් බෙදලා බැලිය යුතුද? යමක් යමක් නිසා ඒකීය ඝන වස්තුව හැටියට සංඥාවෙන් අරගෙන ඒවැ හිත බැඳෙනවා නම් ඒ නිසා අපිට තෘෂ්ණාවක් හට ගන්නවා නම් අපේ අවශ්‍යතාවයේ තෘෂ්ණාව විරෝධ කරගන්න එක නම් තෘෂ්ණාව නිරෝධ කර ගැනීමට අවශ්‍ය කරන්නා ප්‍රමාණයට බෙදලා බලාගත්තාම අපිට ඇති. අන්න ඒකයි කාය මුහුදේ වතුර ගයින්න අපිට බෑ. අපිට රස බලා ගන්න මුහුදේ වතුර බින්දුවක් නැත්නම් ඇති. අපි වැඩේ කරගන්නේ. අන්න ඒ වගේ තමයි බුදුගුණ බිදා. තමයි අපි අරගන්න ඕනේ. බුදුගුණ බිදකින් අපේ ටික කරගන්න පුළුවන්. අප්‍රමාණ බුදුගුණ අපිට දරා ගැනීම තේරුමකුත් නැහැ. මේ අපේ සීමාවට වඩා එහා එවහ වෙලා ඇති වැඩකුත් නැහැ. ඒ ගන්න දකින්න ඕනේ. ඉතින් ගහ කොලක් අරගත්තා නම් ගහ බෙදලා බලන්න. අපිට ගහ කියලා පේනවා. අපි ඔක ඉස්සෙල්ලා බෙදලා බලනවා කොළ ටික වෙන් කරනවා, දළු ටික වෙන් කරනවා, පොතු ටික වෙන් කරනවා, කඳ වෙන් කරනවා, මුල් වෙන් කරනවා. වෙන් කරලා පැත්තෙන් පැත්ත සීලා බලනවා කොහර ගහ. බලපහම බෙදලා බැලුවට පස්සේ වෙනවා ගහ කියන එක දැන් විද්‍යාමාන නැහැ. එකතු කරලා බැලුවහම ගහ කියන එකක් විද්‍යාමානයි. මිනිසයා බෙදලා බලනවා. කැලේ තින් දේ බෙදලා බලුවහම මිනිහා නැහැ. එකතු කරලා බලනවා. ආයෙත් මනුෂ්‍ය රූපේ පේනවා. මනුෂ්‍ය කාය පේනවා. මෙන්න මේ වගේ අපි ද්‍රව්‍ය වස්තුවක් අරන් බෙදලා බලනවා ලස්සනයි කියන එක. ආපෝ ධාතුවට තේජෝ ධාතුවට බලුවම අර ලස්සන කියන එකක් නැහැ, ද්‍රව්‍ය වස්තුවක් නැහැ. කැලි කැලි එකතුලා මායා දර්ශන මවනවා. ඇතිසේ පෙන්නනවා. මේ ඇතිසේ පෙන්නන මායාවල් වලට හැවලා ලෝක සත්‍යය ඇලීමෙන් ඒ ඇලෙනවා බැඳෙනවා. සංහා උපාදාන ඇති කරනවා. මෙන්න මේ ටික දැනගෙන ඒ තණ්හා උපාදානයෙන් මිදෙන්න යමක් වෙලා බලාගත යුතු නම් සෘෂ්ණාවෙන් අපි බැඳෙන හරිය බෙදා බලාපුවාම දැන් පරමාණුව බෙදලා බලන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. මොකද හේතුව පරමාණුවක් අපේ හිත බැඳිලා නැහැ. පරමාණු එකතු වෙලා හිටිය අණු තියෙනවා. අපි ඕකේ හිත බැඳිලත් නැහැ. ඒවෙන් එකතු වෙලා හිටිය ඊට වඩා ගණී බවන දේවල් තියෙනවා. නෑ ඇහැට පේන වස්තු හැදෙනකන් නිෂ්පාදනය වෙනවා ගොඩවල් හැදී හැදී. ඇහැට පේන වතුර කැතේ වයි ලස්සනේ වයි දකින්න ඇහින්. අනේ ඒතර අපිට ඇලෙනවා ගැටෙනවා කියන දෙක හට ගන්නවා. පරමාණු දැකලා ඇලෙනවා ගැටෙනවා කියන එක අපිට හදගන්න හේතුවක් නෑ. අපිට ස්පර්ශ වෙන යමක් ඇත්නම් ඒ මට්ටමේ හරියින් තමයි ඇලීමයි ගැටීමයි හටගන්නේ. අපිට අපේ මනසට කායට ස්පර්ශ නොවන යමක් ඇත්නම් කායික සංඥාවක් හටගන්නේ නැහැ. ඇහැට ස්පර්ශ වෙන්නේ නැති යමකින් චක්කු විඳනයක් රාගයක් හටගන්න විදිහක් නැහැ. කන්ට ස්පර්ශ නොවන්නා වූ සද්දයකින් අපිට සද්ද සංඥාවක් එන්න විදිහක් නැහැ. නාසයට ස්පර්ශ නොවන්නා වූ ගන්ධයකින් ගන්ධ සංඥාවක් එන්න විදිහක් නැහැ. දිවට ස්පර්ශ නොවන රසයකින් රස සංඥාවක් එන්න විදිහක් නැහැ. කයට ස්පර්ශ නොවන පොට්ටබ්බයකින් පොට්ටබ්බ සංඥාවක් එන්න විදිහක් නැහැ. මනසට ස්පර්ශ නොවන ධර්මයකින් මනෝ සංඥාවක් එන්න විදිහක්. මනෝ සංඥාවක් ආවේ නැත්නම් සංකාරයක් වෙන්න නැගෙන විදිහක් නැහැ. සංකාරයක් වෙන්න නැගෙන නැත්නම් විඥානයක් වෙන්න නැගෙන විදිහක් නැහැ. එහෙනම් මුළු භව චක්‍රයට සම්බන්ධ විදිහක් නෑ අපි. නෝ මනසේ තීක්ෂණ වෙන්න වෙන්න අසීමිත දැකීම් පහළ වෙනවා. ඒ නමුත් අපිට අවශ්‍ය වෙන්නේ මනස තීක්ෂණ කරගන්න අවශ්‍ය වෙන්නේ. ඒ අසීමිත දැනීම් දකින්න නෙමෙයි. ඒ ලෞතර බුදුරයන් වහන්සේ නම සත්‍ය ධර්මයේ ලෝකෙට පෙන්වන්න ඒ தත්තරපත් වෙලා ඊටිය කළේ. ඒක අපිට ඉතින්ටපත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අපේ බලාපොරොත්තු ධර්ම දේශනා කරලා ලෝකේ නුදන් දේවල් හොයලා තියලා ධර්ම දේශනා කරන්න නෙමෙයි. දීලා තියෙන දෙකින් අපේ වැඩේ කරගන්න. අර වැඩේ කරන්න ගියොත් සාරා සංකල්ප ලක්ෂ අටා සංකල්ප ලක්ෂ අප්‍රමාණ කාලය පෙරුම් පුරලා මේ මහ ලොකු වැඩක් වෙනවා ඒක. ඒක සෙල්ලමක් නෙමෙයි. ඒ කියන හිතන්නත් බැරි දෙයක්. බොහොම ලේසියට බුදුබව පතනා ඉන්නවා. ඊළඟ මේක දෙල්ලමක් නෙවෙයි. අපිට ඉන්නේ අර අතරක් වෙන කුරුල්ල හක් කරලා අර උඩේ ගිල්න උගුස් වල්ලන්න යනවා වගේ වැඩ කරන්නේ නෙවෙයි. ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ශ්‍රාවකයෝ කියන්නේ ඒකයි. එහෙනම් ශ්‍රාවකයෙක් වෙන්න අවශ්‍ය නැහැ. බෝධිසත්වරයෙකුට. බෝධිසත්වරේ තමගේ පාළුවේ තමගේ වැඩේ කරගෙන තම අධ්‍යක්ීම් වලින් අනන්ත කාලයක් ඒ ගමන ගිහිල්ලා උන්වහන්සේලා ලෝක සේවයක් කරන්නේ. ඒ බුද්ධ ශ්‍රාවකයෝ නෙමෙයි. බුද්ධ ශ්‍රාවකයෙක් වශයෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ. දේශනා කරපු දේ අහලා අර කියන අවිද්‍යාවයි තෘෂ්ණාවයි කියන ශ්‍රාවයන් ක්ෂය කරන්න. ශ්‍රාවය ක්ෂය කර දමන ශාවක හේවා ශාවක වෙනවා. ශ්‍රාවක කියන්නේ ඒක. තෘෂ්ණා ස්රෝතේ ක්ෂය කර දමන අර්ථයෙන් කියනවා ශ්‍රාවය ක්ෂය කර දමනවා. ශ්‍රාවය ක්ෂය කර දමන්න බැහැගත්තේ ඒ කියන්නේ නිවන් දකින්න. නිවන් දකින්න බැහැගත්ත කට්ටියක් ඉන්නවා නම් ධර්මය අහලා. ඒ අය ශ්‍රාවක. බුදුහාමුදුරන්ගේ ගෝලිය කිව්වට එහෙම හරියන්නේ නැහැ. ශ්‍රාවක කියන්නේ ඒකයි. අර්ථය ඒකයි. ඉතින් අපිට ඕනකම තියෙන ඒ ටික කරගන්න, ඒ ටිකට අවශ්‍ය දේ අරන් ඒ ටික කරගන්න ඕනේ. ඉතින් මේ ගුණයක් විග්‍රහ කර කර අරගෙන බලනවා කියන්නේ ඒක හුඟක් එහාට යන එකක්. මේකෙන් අපි දැනගන්නේ මේකෙන් අපිට ගන්න ඕන හරිය. ඒ ටික අරන් ගත්තාම හොඳටම ඇති. ඉතින් මෙතෙකින් මේ ගුණය වෙනවා කිව්වොත් එහෙම අපි වැරදි කාර්යය, බොරු කාර්යය වෙනවා. අද හුඟක් පෙන්නලා තියෙන්නේ එහෙමයි. කාතින්නත් පවුන කරන හේින් වාසනාසජ කෙලෙත් තුරු කළෙහිින් පූජාර සුදු වේන් අරහන්න වනසේක කියලා මෙහෙම කියනවා. දැන් පව් අඳුරන්නේත් නෑ. වාසනා කෙලෙස් අඳුරන්නේත් නෑ. පූජාවට සුසු වෙන ඒවා කියලා කියවට පූජාවට සුසු වෙන හේතු අඳුරන්නේත් නැහැ. වචන ටිකක් භාවිත කරගෙන අපි කියලා හිටන් මේකෙන් අපි සම්පූර්ණයෙන් අපි දැන් මේ ගුණය දන්නවා කියනවා. මෙහෙම තැනක අපි ඉන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිබඳව කොටින් කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. Tamanට තේරුම් ගන්න බැරි දහම් නෙමෙයි. තේරුම් ගත හැකි චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න උත්සාහ කරන්න කියලා. මේ චතුරාර්ය සත්‍ය දුකාර්ය සත්‍යව තෝරාගත්තේ නැති ලෝකේ. අද මොනවද හොයන්නේ? තව තෝරන්නේ. අත්‍යවශ්‍යදී දුක්ඛාර සත්‍ය තෝරා ගැනීම. දුක්ඛාර සත්‍ය තෝරාගත්තොත් දුකෙන් මිදෙන්න මගේ පැහැදිනවා පළවෙනි තැන. දැනගත දැන් පටන්. ඒ දුක්ඛාර සත්‍යව තෝරා ගන්න ශක්තියක් නැති. අය අපි චතුරාර්ය සත්‍ය කියලා කතාවර වචනේ කිය කිය ඉන්නවා. දුක්ඛාර සත්‍ය මොකක්ද අහපුවාම ඉතින් අපි ඔකට කියනවා ඉතින්. ජාති විදුක, ජරා විදුක, ව්‍යාධි විදුක, මරණ විදුක වාක්‍ය කටපාඩම්. අපි අපි අහපයෝග දුක, පිහි විපයෝග දුක, යම්පි ජන්න ලබති තම්පි දුක, සංගීතේන පංච උපාදාන කන්දා දුක්ඛ වෙතින්. මේ ඔලිය කියන අරුවත් එහෙම. ගහන්නේ මරන්නේ මොනවා කරන්නේ? අර කතා කරගෙන මෝඩයා කියලා මරන්නේ කියන්නේ. එයාගේ දුක්ඛාර සත්‍ය ගන්නට ඕක කියනවා. ඉතින් අපි අහලා බැලුවොත් අපි අත්වශයෙන්ම ඉතින් දුක්ඛාර සත්‍ය දැන් දන්නවද? ශ්‍රාවකයන්ට ගෝචර දුක්ඛාර සත්‍යයත් අපි දැනගෙන මේ කතා කළේ. දැන් වාක්‍ය පාඩම් කළා අපි දුක්ඛාර සත්‍ය දැනගත්තා. දැන් අපි අහනවා කෙනෙක්ගේ මෙහෙම. ජරාව දුකයි. ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි, අප්‍රියයන් හා එක්වීම දුකයි, ප්‍රියයන්ගේ වෙන්වීම දුකයි, කැමැති යමක් නොලැබේ නම් ඒක දුකයි. කොටින් කියනවා මේ පංච උපාදානස්කන්ධයම දුකයි කියලා සිංහලට අතෝරනවා. දැන් දුක්ඛාර සත්‍යය ඕක කියනවා. හැබැයි බුදුරණන් වහන්සේ දේශනා කරනවා මම පෙන්නපු දුක්ඛාර සත්‍යයක් ඇත්නම් මේ බුද්ධ ශාසනය පිට කිසි කෙනෙක් දන්නේ නැහැ. මගෙන් අහගෙන විස්තර කරගෙන දරාගෙන ඊට අනුව තේරුම් ගත්ත මගේ ශ්‍රාවකයෙක් ඇරෙන්න. තවත් දුක්ඛාර සත්‍ය දන්න කෙනෙක් ලෝකේ තුන් ලෝකෙම නැහැ. මේ බුද්ධ දේශනාව. දැන් අපි අහනවා මෙහෙම දෙයක්. ජරාව දුකයි. මට වැටහුණාද? තේරෙනවද ජරාව දුකයි කිව්වේ? තේරෙනවා. අපි කියන උත්තරයක්. ජරා වුණාම කවුරුත් දුක නැහැ. ව්‍යාධි වැහැරීම, දෙද හැදීම ඒකත් දුකයි. මරණය, මරණයත් දුකයි. අප්‍රියන් හා එක් වුණාම ඒකත් දුකයි. ප්‍රියයන්ගේ වෙන් වුණාම ඒකත් දුකයි. දැන් ඔයා කවුද බුද්ධ ශ්‍රාවකෙයි? තව කෙනෙක් නෑ හැබැයි මම බුද්ධ ශ්‍රාවකෙ නෑ ක්‍රිස්තියානිකාරෙක්. අනික නෑ මම මුස්ලිම් කෙනෙක්. ආ ඔය ප්‍රශ්නේ වයින්ුත් අහන්නකො. ජරාව දුකද? වැර සැපද? වැර වැටෙන්නේ කොහොමද? එතකො ජරාව සැප වෙන්නේ කොහොමද? එන්නේ කියන්නේ නැද්ද? ජරාව දුක කියලා මට තේරෙනවනේ. වැහැරීම, ව්‍යාධිය, මේ වැහැරි දුකයි නේ ඉන්න. එන්නේ කියන්නේ නැද්ද? මරණේ ඔව් උඹලට විතරයි දුක මට අපිට සැපයි. එහෙමද? ඇහුවත් එහෙම මොනවා කියන්නද? අප්‍රියන් හා එක්වීම ඔය අප්‍රියන් හා එක්ුණාම අපේ මොළේ නෑ. අපිට තේරෙන්නේ නෑ අප්‍රියන් හා එක්වීම සැපයි කියලා අපි හිතාගෙන කියලා හිතා ඉන්නේ කියලා ඇහුවත් මොනවා කියන්නද අපි? ඒ මිනිහා කියන්නේ අප්‍රියන් හා එක්වීම දුකයි කියන. ප්‍රියංගේ වෙන්වීම දුක දහනවා. ඉතින් ප්‍රියංගේ වෙන්වීම අපිට දුක බව පේනවනේ හොඳටම. මොකද දන්නේ නැත්තේ. අපේ වුණ තරනවා. දුක් වෙනවා. ලය අතහපා ගන්නවා. අනේ අපොයි කියනවා. අප්‍රියංගෙන් එක් වෙලා ප්‍රියංගෙන් වෙන් වෙලා. ඉතින් ඕක සැපයි කියලා අපි ඉතින් යනන්නේ දුක් වෙන්නේ අපි තෝ කරනවානේ. අපි නෑ කියන්නේ. ඉතින් අපි දන්නේ තෝකන. හේමසු කියන්නේ ඒකන. අර බුදු පියාණන් වහන්සේ දේශනා මා හෝ මගේ ශ්‍රාවකෙක් හැරෙන්න දුක්ඛාර සත්‍ය දන්නේ එකනේ තුන් ලෝකෙම නෑ කිව්වේ කො. එහෙනම් අපි දුක්ඛාර සත්‍ය දැකලාද මේ ඉඳලා තියෙන්නේ. අනිකයි දකින්න එක දැකලා. බෞද්ධ නොවන ජීවිතේ බුදුබණ පදයක් අහව නැති මිනිහගෙන් ඕක ඇහුවත් මිනිහා කියන ජරාව දුකයි, ව්‍යාධි දුකයි, මරණ දුකයි, අප්‍රියන් හායක වීම දුකයි, ප්‍රියන්ගේ වෙනීම දුකයි. කැමති යමක් ලැබෙන්නේ නැහැ ඒකත් දුකයි. ඒ මිනිහත් කියනවනේ. ඒ කරකෝ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුම් උදපාදි. බුදුරජාණන් වහන්සේට බෝධිසත්ව කාලේ සම්පෙච්ච නැති එකක් නේ. බොමැඩි හම්බුනේ. පෙර නොයසු විරෝධ ධර්මයන් කෙරෙහි මට නිදන් දුක්ඛං අරිය සත්‍යන්ති මේ වික්කවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යාව උදපාදි ආලෝක උදපාදි දුක්ඛාරහතේ පළමුව දේශනා කරුණු දේශනා කළා. මහණි පෙර නොයසු විරෝධ මේ දුක දුක පිළිබඳව ධර්මයේ කෙරෙහි මට මේ දුකයි කියලා අස පහළ වුණා ඥානීය පහළ වුණා ප්‍රඥා පහළ වුණා විද්‍යාව පහළ වුණා ආලෝකය පහළ වුණා කියලා බුදුන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනාවේදී පස්වක දවසේ ඉස්සෙල්ලාම දේශනා කළා මංගල ඉස්සෙල්ලා ධර්ම දේශනාව. ඔය දේශනා කරනකොට. ඉතින් එතකොට ඉතින්දි බුදුරන් වහන්සේ කියන මට පෙර ඇහැපු නැති ධර්මයක් කෙරෙහි පෙර නොදැනුණු ධර්මයක් කෙරෙහි මට මේ මේ දුකයි කියලා දැනුණා. ඇයි ඉතර කාලෙක දැකලා හිටියේ නෑ. එහෙනම් ඉතර කාල දැකලා තියෙන එක සැපක් කියලා. ඉතින් කොහෙද අපිට පෙන්ලා තියෙන දුක්ඛාර සත්‍යය? දැන් චතුරාර්ය සත්‍ය ගැන කතා කරන දේශකයෝ අහන ශ්‍රාවකයෝ ඕන තරම් ඉන්නවා. හැමතැනම ඉන්නවා. ඔය දුක්ඛාර සත්‍ය දන්නවද? ඒගොල්ලෝ කියලා දීලා තියෙනවා. හැබැයි ඔය වගේ ප්‍රශ්නයක් අහුවා නම් ඒගොල්ලන්ට මොකක්ද දෙන උත්තරේ? බුදුරන් වහන්සේ හෝ ශ්‍රාවකයෝ නෙමෙයි. එහෙම නොවන අය දුක්ඛාර සත්‍ය දන්නේ නැහැ. හැබැයි දුක්ඛාරය සත්‍ය දැක්කගෙන දුක්ඛ සමුදාය සත්‍යයක් දැනගන්නවා දුක්ඛ නිරෝධාරය සත්‍යයක් දැනගන්නවා දුක්ඛ නිරෝධගාමී පටිපදාරය සත්‍යයක් දැනගන්නවා. එකක් දැක්කොත් අනිත් තුනක් දැනගන්නවා. චතුරාර්ය සත්‍ය දැකනනම් එයා සෝතාපන්නයි. පළවෙනි තැන සෝතාපන්න. එයින් එහාට මිසක් මෙහාට නෑ. එහා ඉතින් චතුරාර්ය සත්‍ය දන්න අනික් හැය දන්න නම් ওই දුක්ඛාර සත්‍ය ඒක නම් දුක්ඛාර සත්‍ය. ඒ ක්‍රිස්තියානි කියලා ඉන්න අය, මුස්ලිම් කියලා ඉන්න අය, ඕන ආගමක ඉන්න අය, ආගම නැති භෞතිකවාදී කියනවා. ඒගොල්ලෝ සෝතාපන්නයෝ. ඒ දුක්ඛාර සත්‍ය දන්න ඉතුරු ඉතුරු ඉතුරුක් දකින්නෝනේ. දේශනාව ඒකනේ. එහෙනම් එහෙනම් අපි දුක්ඛාර සත්‍ය දැකගෙන නැහැ එකක්වත් දැකලා නැහැ. හැබැයි වදෙන් ටික නම් පාඩම්. දුක්ඛ සමුදය සත්‍ය දන්න. ආව මම දන්නවා. කියන්න බෑ. යායන් තණ්හා, පෝනෝ භවිකා, තතර තතරාභි නන්දනී, සෙය්‍යති දන්, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මොකද දන්නේ නැත්තේ. දෙන්න පුළුවන් උත්තරේ. නිරෝධාර සත්‍ය දන්නවා. ඒකක් දන්නවා. හොයද. යෝතසාය තණ්හාය ආශේෂ විරාගෙන් විදෝ චාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලේ. මම ඒකක් දන්නවා. ඉතින් මාර්ගේ අය මේවා අරිය අරිය වට්ටයිකෝ මාර්ගෝ. සෙය්‍යති දන්. ඉතින් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මම ඒකක් දන්නවා. විස්තර කරලා කියයි. දැනගත්තා දෙකක්. දැන් අපි කාටද කියන්නේ? කාකින්ද අහන්නේ? ලොකු ප්‍රශ්නයක් වෙනවා නේද? පොතේ තියෙන එක ඔක්කොම කටපාඩම්. පදේ හරි. පදේ වරුත් නෙවෙයි. නැත්නම් අර වගේ ප්‍රශ්නයක් අහපුවාම හරියටම කියන්නකෝ බලන්න ඔයා දැක දුක්ඛාර සත්‍ය අනික්කයි දැක ඇති එක. දැන් මොකක් කියන්නේ? වාක්‍ය නම් අපි කියවලා තියෙනවා. ජරාව දුකයි, ව්‍යාධි දුකයි, මරණ දුකයි ඔක අපිත් අහලා තියෙනවා. බෞද්ධ නොවන අපිත් ඕක දුකයි කියලාම දන්නවා. අපිටත් වැටහෙනවා. නෑ කියන්නේ. මොකක් කරන්නද ඉතින්? අපි ඇහුවොත් එහෙම ඉන්නේ. මේ අපි දැක්ක එක මොකද්ද? අනික අය දැකේ නැති එක. මේකනේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මෙතර කල් වෙන කෙනෙක් දැකේ නැති, දකින්නත් බැරි, බැරි බව ඔප්පු කරන්න පුළුවන් දුකාර සත්‍යයක් අපි කියන්න ඕනේ. මෙන්න මේක දැකලා තියෙනවද බලන්නකෝ. මෙතර කල් වෙලා අහලා තියෙනවද බලන්නකෝ මේක දුකයි කියන්නේ. අන්න එහෙම එකක් අපිට තියෙන්න ඕනේ. අපි හිතලා බලනකොට ඒ જાති එකක් නම් අංශ මාත්‍රයක්වත් මට තේරෙන්නේ නැහැ කිව්වොත් එහෙම. දුක්ඛාර සත්‍ය අංශ මාත්‍රයක්වත් දැකලා නැහැ නේද? පදවැල ඔක්කොම පාඩම් තියනවා. අන්න හිතලා බලන්න ඕනේ. ඔව් ඒ කියන්නේ ඒකනේ. අපේ ඒවා කියන එක තමයි වෙන විදිහින් ওই බුද්ධ ආගම කියන්නේ කියලා පළක් අය කියනවා. සර්වාගම කියලා නාගරිකයෝ. ඔව් දැන් සර්වාගමික කියලා ඔක්කොම එහෙම සංවිධාන හදාගන්න. එහෙම නැන්න කියලා බුදුදහම අපි පිළිගන්නේ. ඕක දුක පෙන්වන එක. ඕක ඍණ පැත්ත එක. ඕකේ ගිය මිනිස්සු ඔක්කොම අධෛර්ය වෙනවා. ওই යාදී එකක් කියනවා. එතන කොහොමද අපි ඔක නිගමනය කරගන්නේ? ආර්යව දකින්නා වූ දුක්ඛ සත්‍ය මොකද්ද කියලා අපි දකින්න. ඒක දුක්ඛාරය සත්‍යය. උපමා තුලින් සංසන්දනය කරලාවනේ අපි ධර්මයේ දැනගන්න. ඒවන් උපසංහරති. බුදුරන් වහන්සේ පෙන්නවා යමෙක් උපමාවක් තුලිනු මේ ධර්මයේ තේරුම් ගන්නවා. හැබැයි උපමාවක් දෙන්න බැහැ ධර්මාභෝධය නැති කෙනෙක්. එයා දෙන උපමාවත් ලෞකික එකක්ම වෙනවා මිසක්. තමා නොදත් දහමක් මුල් කරගෙන උපමාවකින් තෝරලා දෙන්නත් බැහැ. ඒ ධර්මාභෝධය නැති කෙනෙකු. දැන් අපි මෙහෙම දෙයක් හිතමු. මිනිහෙක් මාළු අල්ලන්න යනවා. දැන් ඔය මාළු අල්ලන්න යන මාළු බාන්න යන මිනිසයා අරන් යන කොටස් ටිකක් තියෙනවා. මාළු අල්ලන්න. බිරි පිටක් ගන්නවා. ඒකේ අමුණන්න බඳින්න රෑනකුත් ගන්නවා. ඒ රෑනේ කෙරවලින් අමුණන්න බිලි කොක්කකුත් ගන්නවා. මාළු දාපුවාම මාළු අල්ලගත්තේ උන් දාගන්න ගොට්ටකුත් ගන්නවා. හැමකුත් අර ගන්නවා. අර කොකේ අමුණන්න. දැන් මාළුවන්ට මරණය හෝ මරණය සමාන දුකකටපත් නොකරන්න. ඔය මාළු ගල්ලන්න යන මිනිස්සයා ළඟ තිබිච්ච භාණ්ඩෝලි. කොයි එකද තිබුණේ? මාළුවට මරණය හෝ මරණය සමාන දුකකටපත් නොකරන දෙයක්. ඔය මාළු අල්ලන්න යන මිනිහා ළඟ තිබුණා. දැන් ඔතන ඉන්න කාර්තිය බලමු. එකක් මාළු අල්ලන්න යන මිනිස්සයා. දැන් මරණය හෝ මරණය සමාන දුක කර දෙන්න ඒක ප්‍රධාන කොටසක්. අනික බිලී පිත්ත අනික වෙලී පිත්ත බැඳින රෑන. අනික වෙලී කොක්ක. අර මාළු අල්ලගෙන දාගන්න ගොට්ට. අනික තමයි ඒකේ ගහන හැම. දැන් හයක් තිබුණා උතන. ඔය හයම තමයි මේ යන්නේ. හය එකතුව තමයි මාළුවන්ට මරණය හෝ මරණය සමාන දුක ඇති කරන්න ගෙනියන කැලටි. ඔය අතරින් මාළුවන්ට යහපත සිද්ධ කරන. හොඳක් සිද්ධ කරන. එකක්වත් ඒ මිනිහලාගේ තිබුණා. ඒ ගිනියක මිනිහා මනුස්සයත් එක්ක හය කොටසක් තියෙනවා. මනුස්සයා ඉන්නවා, බිලී පිට තියෙනවා, බිලී කොක්ක තියෙනවා, අමුණ රෑන තියෙනවා, හැම තියෙනවා, මාළු බාලා ගෙනියන්න හදාගත්ත ගොට්ට තියෙනවා. දැන් ওই හයෙන් එකක්වත් මාළුවට යහපතට තියනවා. මාළුවට සැනසille ජීවත් වෙන්නකෝ මාළුවට යහපත කරගන්න එකක්වත් ඔය හය අතර තිබුණා. තිබුණේ. එහෙනම් ඔය හය තුලින් දැන් අපි බලන්න ඕනේ වැඩක්. අර මාළු බාන මිනිසයා ගිලා ගලක් උලින් හරි ඉඳගෙන. අර බිලි පිට අරගෙන. ඕක අර නූල ගැට ගහලා. අගින් කොක්කත් ගැට ගහලා. ගොට්ටත් පැත්තකින් තියාගෙන. දානවා අර විලි කොක වතුරට. උදේ ඉඳන් රෑ වෙනකම් බලා ඉන්න මළුවෙක් අහු වෙනකම්. හැම ගැහුවේ නෑ. අහුවේ එක මළුවෙක්. දැන් හැමම උල්ලා නැහැ විලි කොක්කේ. මිනිහත් ගිහිලා ඉඳගෙන බිලි කොප්පිත්තේ බිලි අර රෑන වැදලා කොක්ක ගැට ගහලා ඕක වතුරට දාගෙන උදේ රෑ නිකන් බලා ඉන්න මාළු එකක් ලගා. එක එක එක මාළුවෙකුට මරණය හෝ මරණය සමාන දුක එනවා. මරණය හෝ මරණය සමාන දුක එන්නේ ඌ කොක ඇමිනින්න ඌ. අනික ඔක්කොම ටික හරි. මාළුවාට විනාශයට ගිහිච්ච කෑලි පහක් දැන් ක්‍රියාත්මකයි. එකක් අයින් කරලා. හැබැයි මාළුවාට මරණය හෝ මරණය සමාන දුක දෙන්න අර කෑලි පහම තනි කර දක්ෂ වුණේ නැහැ. අපේ හැම අරගෙන අමුල දානවා. දාපු ගාම මොකද වෙන්නේ? අන්න හැමේ රහට ගහනවා. හැම කන්න ගහපු ගාම කොකේ පැටලිලා මරණය හෝ මරණය සමාන දුක හටගෙන අනිත් පහටම කොටු වෙනවා. එහෙනම් මෙතන තිබිච්ච මරණය හෝ මරණය සමාන දුකගෙන දෙන දේවල් වලින් මිනිස්සයා ළඟ තිබුණේ නැහැ. ප්‍රබලම බලයේ තිබුණේ කොක්කේද, රෑනේද, පිත්තේද, මිනිහගේද, හැමේද. හැමේ තිබුණේ. හැබැයි ඔකේ රසවත් එක කොහොමද තිබුණේ? හැම. මාළුවට රසවත් මේක හැම. එහෙනම් අන්තිමට විනාශයටපත් කරන පළවෙනිම දුක් ගොඩට ගෙන දෙන පළවෙනිම භාණ්ඩය තමයි රහ තිබුණේ. රහ නිසාම තමයි අර දුකට කොටු වුනේ. මරණය හෝ මරණය සමාන දුකට කොටු වුනේ. එහෙනම් හැම හැම හතුරෙද්ද මිතුරෙද්ද අර මාළුවාගේ. අර මිනිහාගේ දිවිත හියලු හතුරුකංග මේ මාළුවාට හතුරුකම් කෙරෙන්නේ. සියල්ලෙන් වැඩිම හතුරා නේද අර ප්‍රියමනාප හැම. ඒක නොතිබුණා නම් ඒ මාළුවා විනාශයටපත් වෙනවා. පත් වෙන්නේ නැහැ. හැබැයි මාළුවා දන්නවද? මේ හැම දුකයි විනාශයටපත් වෙන පළවෙනිම උගුල කිය. මාළුවා දන්නා පැත්ත බලාතර යනවා. හැබැයි මාළුවා දන්නේ නැති නිසා ඌ යමට ගහන්න ගිහිල්ලා මරණයට හෝ මරණය සමාන දුකට කොටු වෙනවා. බැරිලා හරි කොක්ක ගාදිනකොට කර කරලා ගියොත් මරණය සමාන දුකටපත් වෙලා ඌ ජීවත් වෙලා මැරලා යන්න ඕනේ. ඇදලා ගියොත් අර කොට ඇදලා දාන මාළුවා මැරෙනවා. දැන් මරණය හෝ මරණය සමාන දුකටපත් කරන්න තියෙන ඒවා පළවෙනිම මහ උගුල තමයි අර කොක්කේ ගැට ගහපු හැම. දැන් මෙන්න මෙහෙම සිද්ධියක් මේ මිනිස්සෙයින්ට තියෙනවා. අර මාළුවා දන්නේ නැති ඇමේ රහට ගිජු වුණා මිසක්. ඒක තමාගේ දුකින්න ගෙන දෙන. ලොකුම භාණ්ඩය බව දන්නේ නැතුව වාගේ. මේ ලෝකයේ තියෙනවා එක්තරා උගුලක්. මේ ලෝකේ තියෙන ලෝක ධර්මතාවය නැමැති මාළු භාණ්ඩා ඉන්න. අවිද්‍යාව නැමැති පිටක තෘෂ්ණාව නැමැති රෑනා කමුලගින් පංචකාමී නැමැති හැම ලෝකේ ජරා මරණ ශෝක පරිදේව ඔක්කොම මේ කොකේ ගැට ගහලා දාගින්න සංසාර සාගරේ සාගරේ පීනන මාළුව වගේ සත්වයෝ අර පංචකාමී නැමැති හැමත ගහනවා දුක නැමැති කොකේ පැටලිලා අර තෘෂ්ණා රෑනට අහු වෙලා අවිද්‍යාව පිටතට හිර වෙලා අර ලෝක ධර්මනාවේ නැමැති ධර්මතාවේ නැමැති බිලිබාන්නගේ කේමනට අහුවෙලා ඇදලා ගිහිල්ලා අර ගොඩට වැටෙනා වගේ ජරාවට මරණයට කෙලවරක් නැති දුක් අඳකට මූලදී සතර ගමනක මෙරි මෙරි යනවා. හදන හදන එක මැරෙනවා. හදන හදන එක මැරෙනවා. එහෙනම් දැන් මෙතනින් ලෝකයේ තිබෙන දුක් වලට ඇදලා දම්පු පළවැනි උගුල පංචකාමී නැවතියම එහෙනම් ලෝක සත්‍යය දුකයි කියලා ගැටන් ගන්නේ වැඩි සැපයි කියලා වැරදිලා ගන්න. ඔන්න මේ පංචකාමයේ සැපයි කියලා. මේ පංචකාමයේ උගුලා කියලා දැකන මහව මර උගුලා කියලා දැකන මේක සැපගොරට දාන්න පුළුවන් එකක් නෙමෙයි මේක දුක්ගොරට දාන්න පුළුවන් එකක් වරද්දලා සැපගොරට දාගෙන ඉන්නේ කියලා දකිනවා. සැපයි කියලා හිතා ඉන්නේ මුලාව නිසා කියලා දකිනවා. නම් පංචකාමයේ නැවති ආස්වාද ජනක රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියන මේ කාම පහ මේ සසරේ හැමදාම මරණය හා මරණය සමාන දුක දෙන්නේ. සසර ගමනට ඇදලා දමන ලොකුම උගුලයි කියලා දැනගන්නවා. මෙන්න මේක දැනගත්තට පස්සේ මෙච්චර කල් ප්‍රියයි මනාපයි යහපතයි කියලා හිතාගෙන හැබයි කියලා හිතාගෙන ඉඳලා තියෙනවා. පළවෙනි මහා දුකේ ඇදෙන උගුලට නේද කියලා දකින්න. එන කාමයේ නැවති මහා උගුලට අහු වෙන නිසා තමයි මේ සංසාර සාගරේ පීනන මාළුව වගේ අප්‍රමාණ අහු වෙවි දුක් විඳින කියලා දකින්නවා. එහෙනම් කවදාවත් සැපවරට දාන්න සුදුසු එකක් නෙවෙයි පංචකාමී කියලා දැක්ක දාට. මෙච්චර කාල ලෝක සත්‍යය දැකේ නැති දුක දකිනවා. එදාට දකිනවා. කාමයේ මඩක් වාගේ, කාමයේ දුකක් වාගේ, කාමයේ ගින්නක් වාගේ, කාමයේ gediyak වාගේ, කාමයේ රෝගයක් වාගේ නොයේක උපමා වලින් දකිනවා කාමයේ ආදීනව. මෙන්න මේක දැනගත්තට පස්සේ අන්න කාමයේ දුකයි කියලා දකින දවසක් එනවා. ධර්මාභෝධය තුලින් ධර්මානුකූලව බැලීම තුලින්. අන්නේ ලෝක සත්‍යය කාමයේ සැපයි කිය කී ඉන්නා මිසක් කාමයේ දුකයි කියලා නෑ. එහෙනම් මෙන්න මේ හේතුවරු උඹලම දැන් තීරණය කරපල්ලා. ඔක දුක දුක් ගොඩට දාන්න සුසු ආස්වාදයේ තියනවා කියලා සැප ගොඩට දාන්න සුසුද කියලා ප්‍රශ්න ඇහුවා. අන්න පේනවා ආස්වාදයේ පෙන්ලා හිටා මායාවකින් රවට්ටලා දුක් ගොඩට දාන යම් භාණ්ඩේ ප්‍රධාන භාණ්ඩේ කොහොමද සැප ගොඩට දාන්නේ? ඒක දුක් ගොඩට දාමන්නේ මෙච්චර කල් අපිත් හිතා හිටියන සැපයි කියලා තමයි. ඒ නිගමනයේ තමයි මෙච්චර කල් දුක් විඳින්නේ. දැන් ඔක දුක් ගොඩට දාලා යථාර්ථයෙන් දැක්කනම් අන්න මෙච්චර කල් අහපු නැති දැකපු නැති දුක දැක්කා. නෑ කාමයේ සැපයි කියන නිගමනය කර කර ඉන්න පුද්ගලයා මේක තමයි ලොකුම මරවුගුල කියලා දැකදාට. කාමයේ සැපයි කියලා තීරණය කරන්නේ. සැප මාර්ගය කියලා තීරණය කරන්නේ. ඒක දුක් මාර්ගය සහ දුකට හේතු වෙන මායාවක් කියලා දැනගන්නවා. කවදාවත් ඇති වෙන්න දෙන කාමයක් කිසිම ලෝක සත්‍යයකට ලැබිලා නැහැ. ඇති වෙන ආකාරයට මතු කරලා පේනලා ඒකම දුක් ගොඩක් කරලා ඉතින් ආයි වෙන එකක් හොඳයි කියලා පේනවා. ඒක අල්ලගෙන බලපුවාම ඒකම දුක් ගොඩක් කළා. ඒක නෙමෙයි වෙන එකක් ගනින් ඒකයි හොඳ කියලා පෙන්නනවා. එහෙනම් කවදාවත් සැප කාමයක් ලෝක සත්‍යයට කිසි දවසක ලැබිලා නැහැ. ලබන්නේ හේතු. සැප හොය හොයා දුවනවා මිස අල්ලගෙන බලපුවාම ඒකේ සැපක් නැහැ කියන තැනින් ගෙවනවා මිස ඒක කිසිම දවසක සැපයක් ලබා දුන්නා කියන තීරණය ඇත්තක්ද කියලා බලන්න. අපි ඒක විමසලා බලන්න ඕනේ. දැන් අපි කියනවා කෙනෙකුට හොඳයි ඒක සැප දෙයක් කියන්නේ. අහවල් රූපේ දකින්න එක හොඳ රූප රූපකාමී ඇති කරන සුන්දර රූපයක්. හරි ලස්සන රූපයක්. බල බලා ඉඳ ඇත්නම් එහෙමද? පරෙන් කොහේ ඇල්ලුවා හිර කරලා තියලා බැන්දත් ඕ ඕකම බල බලා හිටපිය. සන්තෝෂයෙන්ම හිටපිය කියලා පේන්නම තියෙනවා. දැන් බලාපන්, පැයක් බලාපන්, දෙකක් බලාපන්. පැයෙන් දෙකෙන් ඇරියන් දැන් මොකද? සැපද? අනේ හොඳ එපා වුණා බා. ඒ සෙල්ලම් හරියන්නේ කොහොමද කිව්වේ? ඔබ පොරොන්දුවක් අත්සන් කරලා තියෙනවා. ඒක සැපයි කියලා. විදපන් සැප. බලබලා හිටපන්. දැන් මොකක් වෙයිද? දෙවේලේ පෙනෙන කුකුලාගේ කර්මලා ඒ වේලේ පෙනී සකසේම සුදු වෙලා කිව්වා. ඒ වගේ ලෝක සත්‍යය මේ ලස්සන කාමයේ බලන්න ගිහලා එකම දෙයක ලස්සන බලවලාම ඉඳ ඇරියොත්. ඒකම හොට අප්‍රසන්න වෙලා. ඒකම එපා වෙනවා. මේ මේ සෙන්ට් එක මේ මල හරි සුවඳයි. සැපද? හරි සැපයි. හරි ගානක් ඉඳී. ඊට පස්සේ ආයිති විදවල දැනෙනවද? අර සුවඳ ආස්වාදය දෙයි. ඊට පස්සේ ඒකම දෙන්න පටන් ගත්තොත් ඒකම අපිරියලා වමනයන් රත් වෙනවා. අපිරියාව. ඒකම එපා වෙනවා. රස දෙයක් තියෙනවා මොනවද රහ જાතියක් කියනවා. කජු මාළුව රහ. හුඟක් රහ. ආ කාපි ඉඳගෙන ආ හෙල්ලෙන්න වෙයි. තියාගෙන කවනවා ඇති බලන්න. ඒ රහිනේ කාපා. දැන් ඔන්න රහයි කීරකයි හුඬුව තරම් එන ග්‍රෑම් 100ක් 200ක් ආයි. ආගේ එහෙම හරියන්නේ නැහැ. ඒතොර රහනේ. 500ක් ආවනවා කිලෝ එකක් ආවනවා කිලෝ දෙකක් ආව මොකක් වෙයිද? සාකු තිරි. ඒකම අප්‍රිය වෙලා. ඒකම දකින්න කොටත් ඒකේ සුවඳ එන කොටත් අප්‍රියයන් සතරපත් වෙනා හැම කොළොත් එහෙම. යම් පහතක් හැපයි කියන එක. ආ විදපි. විදේ දාම හිටපන්. ඒ පහතරම දැම්මම මොකද වෙන්නේ? ඔහුට ඒකම අපිරියා වෙනවා. එහෙනම් මේ පංචකාමීම කිය කියලා ලෝකයට හැමිලියෙන් පරිවර්තනය කරන්න. අපිරියා වෙන්න වෙන්න ඒ જાතිය තව කෑලි එක එක විදිහේ කැරේතල වෙනස් කරපු කෑලි ගොඩාක් තියෙනවා. එකිනෙක මාරු කරනවා. මාරු කර කර එක ලස්සනයි අරක ලස්සනයි මේක ලස්සනයි අනිකත් ලස්සනයි කියලා එකිනෙක ලස්සන පරිවර්තනය කර කර යනවා. ඔහොම කර කර ලස්සන හොය යනවා ලස්සන ලබන කෙනෙක් නෑ. අර සුවඳත් හොඳයි මේ සුවඳත් හොඳයි යන්නයි සමන් කෑල්ලන් හුඟක් සුවඳයි. මං ගාන එක වගේ නෙවෙයි ඔක සුවඳයි මොකද? ඒ සුවඳ අප්‍රිය වෙලා. වෙන ආකාරයක සුවඳක් දැන් ප්‍රිය වෙලා. දැන් පරිවර්තන කරනවා. පරිවර්තන කර කර යන එක සුවඳකින්වත් තෘප්තියටපත් වෙන එකක් නෙවෙයි. ඉන් බල්ලන්ට අහුවෙච්ච මස් කටුවාගේ හහ හොය හොයා ගඳර හපනවා වගේ ලෝක සත්‍යය පංචකාම සම්පත්තිය හොයා යනවා ලබාගත කෙනෙකුත් නැහැ ඇතිවෙච්ච කෙනෙකුත් සැනසුමක් ලබා දුන්න කෙනෙකුත් ඒ පස්සේ ගිහින් ලබා දීලා තියෙන්නේ මොකද්ද කියලා බලනකොට කොහෙන් හරි විශාල දුක් වලකට පටලවා තියෙනා නිසා සැනසුම් මේකවත් ඒ හේතුවෙන් මිනිහා තියලා නැහැ. මේ ටික හරියාකාර විග්‍රහ කරලා දකිනකොට කාමයේ මුලාවක් නේද කාමයේ සැපයක් නෙමෙයි නේද කියලා අන්න ධර්මානුකූලව දැකගත්තා. මෙන්න මේ මුලා සහගත කාමයේම නේද මේ දුකට ඇදලා තමන්ට හේතු වෙච්ච ආහාරය කියලා. අන්න ඒක දකිනවා. දැක්කාට පස්සේ නිගමනය කරනවා මේ තුල ගිහින් කිසිම දවසක සැනසුමක් හම්බ වෙන්නේ නැහැ. ඒක සැනසුම් මාර්ගයක් නෙමෙයි. මුලා කරලා දුකට ඇදලා දමන මාර්ගයක් නම් තියෙනවා කාමයෝගිය. ඒකේ ස්වභාවය ඔය ඔය විදිහට රවට රවට ගෙනියන්නේ කියලා දැක්ක දාට. අන්න එයා දකිනවා කාමයේ පිළිබඳ පෙර නොයසු විරු දහම. පුබ්බේ අනනුසු දේසු ධම්මේ චක්කුම් උදපාදි පහල වෙනවා ඉතින්. පෙර නොයසු විරු දහම කරේ යස පහල වෙනවා. අන්න ඒතර දකිනවා හැවටීම නිසා මේ පස්සේ අසහනකාරීව බලාපොරොත්තු ඇති කරනවා. බලාපොරොත්තු නිසා ලෝක සත්‍යයට ඌනතාවින් යුක්තවන ඉන්ද්‍රියන් පහළ කරනවා. ඒ ඌනතාවින් යුක්තවන ඉන්ද්‍රියන්ට ඒ බලාපොරොත්තු දුන්නේ නැත්නම් අසහනීයටපත් වෙනවා. මෙන්න මේ නිසා ලෝක සත්‍යයට ආසාව කියලා එකක් හටගන්නවා. රූප බලන් ආසයි, ශබ්ද අහන් ආසයි, ගඳ අහන් ආසයි, රස බලන් ආසයි, පහස ලබන් ආසයි. ඒ ආසාවේ බල මට්ටමේ අන්තරමක් අපි ඇති කළාද? ඒ මට්ටමට ඒ ඒ දේෙන් ඌනතාවයටපත් කරපු ඉන්ද්‍රියක් අපිට හරගෙන ඉන්ද්‍රිය පහකට ගන්නවා ඔය විදිහට. මේ පංචේන්ද්‍රිය දැවෙන්න තැවෙන්න පටන් ගන්නවා. ඒ ඌනතාවයේ සම්පූර්ණ කලේ නැත්නම්. සම්පූර්ණ කරනකොට తాවකාලිකව ඉඳලා ආයිසරක් අර ඌනතාවෙම ගොඩනගිච්ච එක නිසා. ආයිපත් කරන ඌනතාවයේ මට්ටමට. ආයිසරයක් ඒ පස්සේ ගිහින් ආයි తాවකාලිකව තෘප්තියටපත් කළා. අර ඇති කරගත්ත 1000න් මිදෙනවා. తాවකාලිකව. එයා මේ ලෝකේ ආසාව කියලා කියන්නේ යමකට උරුම දෙයක් නෙවෙයි. අපේ මනසෙම දෘෂ්ටියක් නිසා ඇති කරගත්ත ඌනතාවයකින්. මතු කරව ප්‍රතිඵලයක්. ඒ නිසා තමයි මේ ඉන්ද්‍රියන් පෙලෙන්නේ ඒක දුන්නේ නැත්නම්. ඒක ලබා ගැනීමට ආශාව කියන්නේ ඔන්න ඕකට. නෑ ආශාව කියන එක ලෝක සත්‍යයට පොදු ලෝකේ තියෙන උරුමයක් නෙමෙයි. දැන් අද උනත් හිතා ඉන්නේ පංචකාමියෝ කියන ඒවා ලෝක සත්‍යයට උරුම පොදු පොදු ස්වභාවයක් කියලා. ඒක දකින්න තිකම නිසා එහෙම කියන්නේ. පුද්ගලයා යම් තරමක් බලාපොරොත්තු ඇති කරගන්නවා නම් යමක් කෙරෙහි. ඒ ඇති කරගන්න බලාපොරොත්තු නොලැබෙනකොට අසහනකාරී වුණතාවයකින් පෙළෙමින් එබන්දක් බලාපොරොත්තුෙන් ලබා ගැනීමට අවශ්‍ය කරන පසුතලයක් ගොඩනගනවා. අන්න එහෙම ගොඩනගාගත පසුතල තමයි මේ ශරීරය. ඒ ඌනතාවයෙන් යුක්තවන මනසකින් ගොඩනගපු නිසා ඌනතා සම්පූර්ණ නොකොලොත් අසහනීයටපත් කරන ඌනතා සහගතවන්නා වූ ඇහැක් කනක් නාසයක් දිවක් අයක් නිපදවන මේකෙන් එකින් එකට බලවත් වෙලා දිව සහ දිවට රසය සහ ඊටත් බලවත් වූ කයට පහස කියන එක ලොකුම ඌනතාවයටපත් කළා දුක් දෙන දෙයක් බවට දාහ දෙන දෙයක් බවටපත් කරනවා. දැන් ලස්සන නොබලා ඉන්නත් පුළුවන්. සද්ද යහ නැතුව ටිකක් කල් ඉන්නත් පුළුවන් ඒක ලස්සන බල නැතුව ඉන්නට වඩා අමාරුයි ටිකක්. හැබැයි ඒකත් අහ කරන ගඳ සුවඳ ගන්න නැති සුවඳ ගන්න නැති එක ඒකත් ඉවසන්න පුළුවන්. හැබැයි ඊට වඩා අමාරුයි. රහ බල නැතුව ලැබිච්ච දෙයක් අකයින් එක ඊටත් වඩා අමාරුයි. පහස ගන්න නැතුව ඉන්නේ කොකට වඩා අමාරුයි. දැන් එකිනෙකාත් මේ ස්වභාවය එනවා. මේ හැම වස්තුවක්ම බිහි කරලා තියෙන්නේ. කුණු අදහසකින්. රූප බලන ආසාවට වැඩිය කුණු වැඩි ශබ්ද අහන ආසාව. ඊට වඩා හිතේ කුණු වැඩි ගන්ධ ආග්‍රාණය කරන ආසාව. ඊටත් වඩා කුණු වැඩි රස ආග්‍රාණය කරන ආසාව. ඊටත් වඩා කුණක් තමයි පොට්ටබ්බිය ආස්වාද ලැබෙන මානසිකත්වය. නැහිත කුණු වුණහම ඇති කරන ඉන්ද්‍රියත් අනුකූල කුණකින් ඇති කරනවා. ඉතින් ඇසත් ගුණක් වෙනවා, ඇතර වැඩිය කන ගුණක් වෙනවා. ඊට වැඩිය නාහි ගුණක් වෙනවා. ඊට වැඩිය දිව ගුණක් වෙනවා. ඊට වැඩිය කය ගුණක් වෙනවා. දැන් හේතුවේ ඵලය මතු වුණාට පස්සේ, જાතිය මතු වුණාට පස්සේ ඒ ඒ જાතිය ඉවතර දමන්නේ ඒ જાතියේ කුණු ගඳ දේවල්. ඇහෙන් ඉවතර දානවා කඳුළු කබ නැවති කුණු. හැබැයි උදේට බලනකොට කබ පිළිලා. අතගාලා බලනකොට අහු වෙනවා කබ කුණි. අරගෙන පොඩි කරලා ඉඹලා බලලා එහෙම ඔගේ සුවඳ ගඳක් එහෙම කියන්න බෑ. ඒක අමුත්තා දකින්නේ නැහැ ඉතින්. තිබුණා කියලා අනිකයට කබ ගඳක් දැනෙන්නේ නැහැ. හැබැයි කණේ පිරනවා ඊළඟට ඊට වඩා කණේ ගුණක් තියෙනවා අපතරපියා කලාඳුරු කියලා අපි ඒකට කියනවා. ඒ කලාඳුරු කියන ගුණ නම් ඊට වඩා පොඩ්ඩක් ගඳයි. ඉඹලා බලපුවම පොඩි ගඳක් දැනෙනවා. තදියම් ප්‍රසන්නතාව වෙන්නතත් ඒක දැනෙනවා. හැබැයි ඊට වඩා ගුණක් තියෙනවා නාහියදුයි. කොටු නැමැති ගුණ. ඒක ගත්තාම අප්‍රියාවත් වැඩි දුර්ගන්ධයත් වැඩි ඒක නක් වෙලා එනකොට ඒකේ දුර්ගන්ධයත් වැඩි. ඊටත් වඩා ගඳ ගඳ වැඩි දිවෙන් නිකුත් කරන කුණ. කඩෙහිදී වෙනනම් එහෙම ළඟ ඉඳද්ද. ගඳ වැඩි. ඊටත් වඩා ගඳ වැඩි පහත ලවන් තැඟුල් නිකුත් කර කුණ. දැන් මම එකම කයි ශරීර කොටස් වුණාට එකින් එක හැදිලා තියෙන ආකාරය වෙනස් නිසා අනුකූල පුණට අනුකූලව පහ කරන පුණත් ගඳයි. එකින් එකට මේ කය ගඳ වෙනස් වෙලා තියෙන පස් ආකාරයෙන් ගඳ දෙන්නේ ඔය ආකාරයි. ඇහි කුණු වල ගඳ නෙමෙයි කනේ කුණු වල ගඳ. ඊට වඩා වෙනස් ආකාරය ඊට වඩා දැඩි දුර්ගන්ධයක් තියෙනවා නාහි කුණු වල ගඳ. ඊට වඩා දැඩි දුර්ගන්ධයක් තියෙනවා කටේ දිවේ කුණු වල ගඳ. ඊට වඩා දැඩි ගුණක් තියෙනවා මල මුත්‍රා වල ගඳ. අන්න එකින් එකට යන හැටි. දැන් මේ ඔක්කොම හේතුඵල ධර්ම. එහෙනම් සුවඳ දෙන එකක් ওই අතරක එකකවත් නෑ. මොකද හේතුව යහපත් දෙයින් හටගත්ත එකක්වත් ඔතන නැති නිසා. ආසා මුල් කරගෙන හටගත්තා නම් අන්න ඒකට කියනවා ශ්‍රාවයන් මුල් කරගෙන හටගත්තා. ආසාවන් හැම එකක්ම කෙලෙසෙන දහම් කිලිටි දහම් මිස යහපත් දහම් නොවන නිසා. එයින් හටගන්නේ දුක දෙන දෙයක් මිසක් හැප දෙන දෙයක් නෙවෙයි. අසහනක අසහනත්වයේ ගෙනත් දෙන දෙයක් මිසක් සහනීය ගෙන දෙන දෙයක් නෙවෙයි. ඒවෙන් නිතරම මතු කරන්නේ විහිදුවන්නේ පතුරවන්නේ අප අපවිත්‍ර දෙයක් මිස පවිත්‍ර දෙයක් නෙවෙයි. මෙන්න ඉන්ද්‍රිය පහකින් ඔය විදිහ අපවිත්‍ර දේ පිට කරන්නලත් අසහනී දෙන්නත් හේතුව. එන පෙර භවීදී පංචකාම සම්පත්තියට ඇලුම් කරගු. ඒ ගති ලක්ෂණයෙන් මතු කරව ශක්තිය තමයි. මේ භවයට ඇසක් කන දිවක් නාසය ශරීරය ಜಾති වශයෙන් උපදවලා දීලා තියෙනවා. මේක මැරෙනකම් කරන්න දෙයක් නැහැ විපාකෙට මුහුණ දෙන්න ඕනේ. මින්මතුවට ඇහෙන් බලන ආසාවක් තිබුණේ නැත්නම් කනෙන් අහන ආසාවක් තිබුණේ නැත්නම් දිවෙන් රස විඳින්න ආසාවක් ඒ වගේම නාසයෙන් ගන්ධය ගන්න ආසාවක් දිවෙන් රස විඳින්න ආසාවක් කයෙන් පහස ලබන ආසාවක් තිබුණේ නැත්නම් මතු බලාපොරොත්තුවක් හටගන්න විදියක් නැහැ බන්ධක පරිහරණය කිරීමට. එහෙනම් මේ අන්තිම කය වෙනවා මතුවට විවද කුණු කයට හේතු නැති වෙනවා. ඔය පහේ ආසාව අත්හැරලා ගියෝ. පංචකාමයේ අත්හැරලා. පංචකාමයන් ගොඩනගාගත මානසිකත්වය තමයි අපි මනසින් ආසා කරගෙන හිත නිපදවන්නේ. ඒකත් ඉවර වෙනවා. ඒ පංචකාමයන්ගෙන් ආසාව හිතේ හිතවිලි වශයෙන් මතු කර කර ගත්තේ නැත්නම්. මේකට කියනවා ඉන්ද්‍රිය සංවර කරගන්න ධර්මයේ දැකලා. නිකම් අතිසාර මූඩි ගන්න සංවර කරන්න බෑ. ධර්මයේ දකින්නකොට අසාරයි කියලා දකින්න. අසාරත්වයේ දැකලා පස්සේ අසාරදය පස්සේ මොනවට හොය හොයා යනවාද කියලා බලාපොරොත්තු වෙනකොට අසහනකාරී මතු සබන බලාපොරොත්තු ඉවරලා යනවා. එහෙනම් මතු අසහනකාරී බලාපොරොත්තුවක් තිබ්බේ නැත්නම් අසහනකාරී පීඩනයේ ඇති කරන්නා වූ ඉන්ද්‍රිය පද්ධතියක් අපිට නැති වෙලා උපතේදී ලැබුණ ඉන්ද්‍රිය පද්ධතිය අපි ප්‍රවෘත්ති විපාක වශයෙන් අසහනිය වැඩි වෙන විදිහට ගොඩ නගාගෙන තියෙනවා. මේ නිසා තමයි පුංචි ළමයාට නැති කාමේ ඉවසන අමාරුවක් තිබිච්ච නැති විඳපු නැති කාමාස්වාදයේ ලොකු අයට තියෙනවා. ඒ අයට හරි අමාරුයි ඉන්නේ. අවුරුදු 6 7 පොඩි එකාට 3 4 පොඩි එකාට එහෙම එකක් තියෙනවා ටික දන්නේ. ලොකු අයට ඉන්න බෑ. මොකද උනේ? ලොකු අය විසින් මනසින් ගොඩනගාගත සංඛාර, කාම සංඛාර. හිතවිලි ක්‍රියා වදන් තුලින් ගොඩනගලා ගොඩනගලා ඒකෙන් කාම විඥානය ප්‍රවෘත්ති විපාක වශයෙන් හදාගත්තා. අන්නේ කාම විඥානය නිසා බහින නාම රූපයන් තමයි ඒකට අවශ්‍යම කරන දේවල් ඒ කාම වස්තු. ඒව නිසා ඒවට ආයතන බලවත් වෙන ආයතන. කාම සලායතන. කාම ස්පර්ශය ඒවෙන් ලබනවා. කාම වින්දනයේ බහැලා. කාම වේදනා ලබලා. කාම තණ්හාව හට ගන්නවා ගන්න. ඒකේ බැඳෙනවා උපාදාන වශයෙන් කාම භවයටපත් වෙනවා. මෙලොවදීම කාම ජාතිකයෙක් වෙලා හිටන් කාමුකයා කියන තත්ත්වයටපත් වෙලා ඉන්නවා. ඉතින් කවුරුවත් පුංචි කාලේ හැදුවා නෙවෙයි. තමාගේ නොදැනුවත්කම නිසා හොඳ හොයාගෙන නරක පස්සේ යාමේ කාමුකයා නැමැති ජාතියට මෙලොවපත් වෙනවා. මේ කාමකත්වයටපත් වුනහම අර ඉස්සෙලා තිබිච්ච නැති අසහනයක් දැන් පීඩනයක් වැඩි. දැන් ඒකට ප්‍රතිකර්ම හොයනකොට හොඳින් හෝ නරකින් හෝ ඒ කාමයේ තෘප්තිමත් වෙන ප්‍රතිකර්ම හොයන්න ඕනේ. ඒවට හැම වෙලෙම බල්ලන්ට අහු වෙච්ච මත් කටුවාගේ ලෝකයා පොර කනවා. අයිතිවාසිකම් තියාගෙන වෙන් කරගෙන හොඳ කැලි වෙන් කරගෙන ඒකටවත් ඉන්න දෙන්නේ නැහැ වගේ වට කියලා. ඔහම ඉන්නකොට. මොන જાතියේ ලෝක නීති වලින් වෙන් කළා මනස ඒවට ගැති වෙලා නැහැ. මනස හැම වෙලේ බලන මට අහු වෙච්ච වෙලාවක මම ඒක භුක්ති විඳිනවා. දැන් මොකද වෙන්නේ? කාම මිත්‍යාචාරීට දන්නේම නැතුව යන විදිහට මානසිකත්වයේ ගොඩ නැගිලා ඉවරයි. එහෙනම් මහා දූෂිතාව කියලා මුල පුරන්න පටන් ගත පොඩි දෙයින් දැන් මුල හදලා ඉවරයි. ඒක ප්‍රතිඵලයේ අන්තිම කෙලවර මොකද්ද? සතර පහ ගත වීමට හීතෙන දූෂ්‍ය මානසිකත්වයක් උදා කරලා දෙනකන් ඒක තමයි ඒකේ ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලය. මේ ලෝක සත්‍යය ඒක දන්නේ නැති නිසා ඇත්ත පේන්නේ නැති නිසා ඒ මොනවා වුණත් ඒවා මන් දන්නේ පස්සේ වෙනේම දැන් මට අවශ්‍යතාවය මං හිටු කරගන්නවා කියලා ප්‍රාණඝාත කරලා හරි හොරමර වංචා කරලා හරි සුරාසූ දුරාචාර කරලා හරි බොරුවෙන් රවට්ටලා හරි කේලෙමින් බිඳවලා හරි පරුස වචන කියලා සැඩවරපත් කරලා හරි ප්‍රලාපයේ මුලා කරලා හරි, ලෝභ වෙලා හරි, තරහ වෙලා හරි, මෝඩ වෙලා හරි මේ දසකුසලයේ මුල් කරගෙන. ඔය කියන්නාව සත්‍යෙටපත් වෙනවා. දැන් ඒක තමයි මේ ලෝක සත්‍යය සතර පාය සැරිසරන්න හේතුව හදාගන්න හැටි කාමයේ මුල් කරගෙන. ඉතින් මේක එකන් එක එකින් එක තේරුම් ගත්තට පස්සේ දකින්නවා. මේ කාමයෝ කියන්නේ මහා දුකකට ඇද්දාන ලොකුම මර උගුල. මේක ලෝක සත්‍යයට නැත්නම් මේ ලෝක සත්‍යය මේ දුකෙන් මිදෙනවා. මෙන්න මේක දැනගත්තාම දකින්නවා. මෙච්චර කල් දැකම නැති දුක්ඛන්දරායේ මහාම දුක තියෙන්නේ මේ කාමියත් එක්කලා. කාමී තිබෙන ආස්වාදයේ තමයි දුකට ඇද දමන උගුල. ඒ ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය තමයි මේකට ඇද දමන්නේ. අසහනකාරී මානසිකත්වයන් නිසාම තමයි මේ ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය ගොඩනගලා තියෙන්නේ. එන අසහනකාරී මානසිකත්වයත් යථාර්ථය දන්නේ නැතුව හොඳ එකක් කියලා හිතුව නිසා. ඇත්ත ඇති ආකාරයෙන් හිතන්න බලාගෙන භාවනා කරනවා කියන්නේ ඕක ඔය විදිහට හිතාගෙන යනවා. අන්න කාමයන්ගේ ආධිනව හිතන් හිතන් අසාර ධර්මයක් කියලා දකිනකොට ඒ බඳු දේවල් පිළිබඳව තියෙන බලාපොරොත්තු අත්හැරලා යනවා මානසිකත්වයේ තුල. අන්න ප්‍රඥාව නැගිනකොට බලාපොරොත්තු අත්හැරනහම ඒ බඳු බලාපොරොත්තු නැති මානසිකත්වයකින් ඒ බඳු කායිකත්වයක් මතු ගොඩ නගන්න නැතුව යනවා. මෙලෝදී ගොඩනගපු යම් සංඛාරයක් තිබුණනම් ඒක ගෙවිලා ගියාම පොඩි එකාගේ ගන්නටපත් වෙනවා ටික කාලයක් යනකොට. ඊට පස්සේ අසහනකාරීත්වයෙන් මිදෙනවා. දැන් හොඳට පැහැදිලිව පේනවා කාමියෝ කරෝ විපත. කාමයාගෙන් වෙන් වෙන එක කොයිතරම් සැනසුමක්ද සාන්තියක්ද ලබා දෙන්නේ කියලා. අනේ ඉහාත්ම සුඛය කියන්නේ ධානවලි ලැබෙනවා. ඒ පැත්තෙන් සුව වෙලා එනවා. ඒ වගේම කාමයාගේ යථාර්ථයේ පැටහිලා ප්‍රඥා පහළ වෙලා කාමයන් නිසා ඇදගෙන ගියේ හුනේ නිදහස් වෙලා සසර දුකෙන් නිදහස් වෙනවා. එනි මේවා එකින් එකට පොත්වල විග්‍රහ කරන්න බෑ ඔච්චර. ඔය අපි ධර්මානුකූලව දැකලා විග්‍රහ කරගන්න ඕනේ. පොත් ලියන්න ගියොත් එහෙම මේවා විග්‍රහ කරන්න පොත් කොහෙන් තියන්නේ? එක කෑල්ලක් අරගෙන පොතක් ලියන්න පුළුවන් මහ පොතක් ලිව්වත් ඉවර කරන්න බෑ විග්‍රහ කරලා. නැත් ධර්මයේ පොත් ලියන්න ගියොත් එහෙම කොහොම කරන්නේ? එනිසා පොත්වලට අරගෙන තියෙන සූත්‍ර ටික විස්තරය කරගන්න. ධෝනින් විස්තර කරගන්න ඕන සූත්‍ර. සාරාංශ ඕන. ත්‍රිපිටකය කියන්නේ අන්න හොඳන සූත්‍ර ටික සාරාංශය. ඕක කියෝ කියෝ ඉන්න නෙමෙයි කිව්වේ. ඔය තුලින් විස්තර කරගන්න පුරුදු වෙන්න ඕන මෙහිවල. එතකොට තමයි දහම් දකින්නේ. ඒ ක්‍රමෙට දකින්න ඕනේ. දැන් මේ භාවනාව කරනකොට මොකද වෙන්නේ? මේකෙදිත් අපි දකින්නේ මෙන්න මේ කාරණා ටික අපිට ලෝකෙට විද්‍යාමාන වෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විදිකිච්ඡා කියන නීවරණ පහකි. මේකට මුල් වෙන්නේ කාමච්ඡන්දේ. ඔය අපි මේ කිව්ව ටිකමයි. මෙන්න මේ කාමච්ඡන්දේ මුල් කරගෙන ලෝක සත්‍යයට ඒට විරුද්ධ දේවල් එනකොට ගැටෙන්න පටන් ගන්න. කාමච්ඡන්දය කිව්වහම අපි එකකින් හරියන්න බෑ. රූප පිළිබඳ කාමච්ඡන්ද, ශබ්ද පිළිබඳ කාමච්ඡන්ද, ගන්ධ දැන් වස්තු කාමයක් කාමයක්. ක්ලේශ කාමයක් කාමයක්. දැන් මේ කාම කියන වදනේ තෝරා ගන්නකොට අපි අද අරන් තියෙන්නේ මේ ලෞකික උඩින්මත්ෙන් ගත්ත අදහස විතරයි. කාමයේ වරදවා හැතිරීමේ වැළකීම කියන්නේ මොකද්ද ටීචර් කියලා කිව්වල ළමයි. ආහා ඔය පුතාලට ඔය වැඩක් නැහැ. ඒවා ලොකු කාලෙක දැනගත්තා ඒක කිව්වා. දැන් හිතාගෙන ඉතිය කාමයේ වරදව ඇතිවීම කියනකොට ඒගොල්ලෝ දැක එකයි. මොකද හිතාගත්තම ඉතිරි පුරුෂ සම්බන්ධය තමයි මේ අහන්නේ කියලා. නෑ කාම විත්‍යාචාරය කියන එකේ වෙනසක් තියෙන එක හරි. කාමයෝ කියන වචනේ තෝරා ගන්න ඕනේ ඉස්සෙල්ල. රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියන මේ ඔක්කොම කාම. කාම මිත්‍යාචාර කියන ශික්ෂාපදයක් ලෝක සම්මතිය දීලා තියෙන එකක් තියෙනවා. ඒක වෙන එකක්. ඒක අෂ්ටභාරය සේවනය කියන එකක් විග්‍රහ කරලා තියෙන එකක්. ඒක වෙනයි. ඒක පංච දුච්චාරිත වලින් පහක් වෙන එකක්. ඒ පෙන්නන්නේ. නෝ කාමයේ කියන එක ඊට වඩා ගැඹුරු දෙයක්. කාම ඡන්දය කියන්නේ අනේ කාමයන් නිසා ලැබෙනා වූ දෙයක්. කාම කියන වචනේ තෝරා ගන්න ඕනේ. ඔටිය ගන්නකොට. ඒක බලන්න කාම කියන වචනේ නිරුක්තිය දකින්න ඕනේ. ක අම කාම. අම කියන්නේ අමෘතේවත් නොමැරෙන තැන. නියම නොමැරෙන තැන තමයි නිවන. ක්ෂය කරනවා නම් නිවන. මේක තමයි ලොකුම කාම. අමක්ෂය කරන නිසා. සුබත්. සුබත්. ඉතින් මෙතෙන් අපි දකින්න ඕනේ. මෙන්න මේ අමහෙවත් නොමැරෙන බව කිව්වේ මොකද්ද? ඇයි ලෝකයා අබුද්ධෝත්පාද කාලෙත් මෙයාට කාම කිව්වේ? ඒකක් දකින්න ඕනේ. ඔය කාම කියන වචනේ බුද්ධෝත්පාද කාලෙ නෙමෙයි අබුද්ධෝත්පාද කාලවලත් භාවිතා කළා. ඒ කාලේ ඇයි මෙයාට කාම කිව්වේ මොන අර්ථයෙන්? ඒ කාලේ ලෝක සත්‍යය දිවස පහළ වුණා. අන්තක්කල්ප 20ක් කියන කාලයක් දකින්න පුළුවන් ලෞකික දිවස පහළ වෙනවා දිවස් පහළ වෙන අය. එයාගේ ජීවිත කාලයක් ගැන බැලුවොත් හෝ කෙනෙකුගේ ජීවිත කාලයක් බැලුවොත් අන්තක්කල්ප 20ක් දුරට යනකම් පේනවා. ওই කාලෙදී මැරෙන කෙනෙක් දැක්කොත් එහෙම. ඒගොල්ලෝ නිගමනය කරනවා. එයා මැරෙන කෙනෙක් බව මට පේනවා. හැබැයි මහා කල්ප ගණන් ආයුෂ තියෙන බ්‍රහ්මයේගේ හැම බැලුවොත් අන්තහ කල්පෙන් එහාට ආයුෂ තියෙන කෙනෙක් දිහා කොච්චර බැලුවත් එයාගේ දන්න මට්ටමෙන් බැලුවාම තව එයා ජීවත් වෙනවා. එයා නිගමනයට බහිනවා. අන්නේ මැරෙන්නේ නැති කෙනෙක් හම්බ වුණා. එයාගේ මරණය කවද වෙන්නේ කියලා බලපුවාම තව එයා ජීවත් වෙනවා පේනවා මිසක්. එයා මැරෙන මොහොත අපේ ඉන්නේ මැරෙන කාලේ අපේ ඉන්නේ. අන්න අම හේවත් නොමැරෙන තැන එතරයි කියලා. නොමැරෙන කෙනෙක් ඉන්නවා කියන දෘෂ්ටියට වැටුණා. මේකට වැටලා තමයි බ්‍රහ්මය බ්‍රහ්ම දෘෂ්ටි අරගෙන බ්‍රහ්ම සංකල්පයක් ලෝකෙට දුන්නා. මැරෙන තැන තියෙන ලෝකේ පල්ලිහාය වේ. නොමැරෙන තැනට යන්න භාවනා කරලා ධානවලලා. එතන ගියාට පස්සේ අම හම්බ වෙනවා, අමෘතය හම්බ වෙනවා, නිවන හම්බ වෙනවා. නොමැරෙන තැනට ගියා. ওই නිගමනයේ බැහැගත අය. අන්න ඒකෙන් පල්ලෙහා ඉන්නේ. ඒ රූප රාගී ගති අහකලයි පංචකාමයන්ගෙන් කාම ආස්වාදයට බහින්න. ඒතොර සිද්ධ වෙන මොකද කාම ලෝකේ උප්පත්තියට හේතු වෙනවා. කාම ලෝකයේ උප්පත්තියට හේතු වෙච්ච කාගේ හෝ වේවා ආවිස අර දිවසින් බලනකොට එයාගේ අවසානීය මරණය අහවල් දවසේ වෙනවා කියලා ඒකෙන් බලන්න පුළුවන් නිසා. ඒගොල්ලෝ ජීවත් කළා මේවා මැරෙන ලෝක. අම ලෝක නෙමෙයි මර ලෝක. එහෙනම් අම කියන තැනට යන්න නම් අමර වෙන්න නම් යන්න ඕනේ අර කියන ඉහළ තැනට කියලා ගත්තාම. අන්නේ අය නොමරන අය නිසා අමර ලෝකය කියලා කිව්වා. දෙවියන්ට අමර කියන වචන ඇතිවා ඒකෙන්. දෙවියන්ට කියන්නේ ඔය කියන්නේ බ්‍රහ්ම දේවතාවන්ට. අමර කියන නමක් තියාගන්න. මෙන්න මේ අමර කියනාව නිසා නොමරන තැනට අනේක ක්ෂය වෙලා යනවා. මේ කියනාව ලෝකාස්වාද කාමීට වැස්සහා. ඒ නිසා මේවා අම ක්ෂය කරන අර්ථයෙන් කාම කියනවා කියලා ඒගොල්ලෝ කිව්වා. බුදුදහම තුල කාම කියන විතර පහින් තවත් එහාට ගිය එක. ලෝකයේ යම් තැනක හට ගැනීමක් හට ගන්නවා නම් කොහේ හරි. ඒ හට ගැනීමට යන්නා වූ මාර්ගයට බාධා පමුණවන යමක් ක්ෂය කර දමනවා නම්. ඒ කියන්නේ ඒ හට ගන්නා උදී යමක උපදිනවා නම්. ඒක කෙලවර කරපුවාම අතරින් නොඇලී ගිහින් ඉඳන් එක තැනකවත් උපදින්නේ නැති නිවනක් ඇතනම්. උපදින්නේ නැති තැන මැරෙන දෙයක් නැති නිසා මැරෙන එකක්. ඉපදුනොත් තමයි මරණයක් හටගන්නේ. නෑ උපදින්නේ නැත්නම් යම් හේතුවකින්. අන්න එතනයි අම වෙන්නේ. නොමරන තැන. හට ගන්න දෙයක් නැති නිසායි නොමරන තැන කියන්න පුළුවන්. අන්න එතනපත් වෙන එක ෂේ කරනවා නම් යමකින්. ඔන්න ඔය අර්ථයෙන් කාම කියනවා කියන එක ආර්ය විනය අර්ථයක් වෙනවා. රූපයන් පස්සේ හඹා යනකොට ශබ්ද පස්සේ හඹා යනකොට ආසාවෙන්. ගන්ධ රස ස්පර්ශ පස්සේ හඹා යනකොට. අත්තරීමෙන් නොයල්මේ මිදීමෙන් හටගන්න නිවනටපත් වෙන්න බෑ. ඒ පැත්ත ක්ෂය කරනවා. අන්න ඒ හේතුවෙන් කියනවා රූපයන්ට ආස්වාදයෙන් ඊපසුපස හඹා යනකොට රූපකාම පස්සේ යනවා. රූපයන්ට ආසා කරනවා කියවට මදි ඔක විග්‍රහ වෙන්න ඕනේ. රූපකාම වෙන්නේ කොහොමද කියලා. සද්දයක් පස්සේ ඒ ආකාරයෙන් බැඳිලා හැදිලා යනවනම් අර අම කියන නිවනට බාධකයි. අන්න සද්දකාම වෙනවා. ගන්ධයන් පස්සේ ඇදිලා බැඳිලා යනවනම් පැවැත්මට වැටෙනවා මිසක් අත්හැරීමට වැල්මට මිදීමට බාධකයි. එහෙනම් අමක්ෂය කරන නිසා ඒවට කියනවා ගන්ධකාම. රසයන් පස්සේ ඇලී ගලී යනවනම් ලෝක ප්‍රයත්නට මග වැඩෙනවා මිසක් අතහැරීමට රැල්මට විදිහට මග වැඩෙන්නේ නැහැ. ඒකට කියනවා රසකාම. ආස්වාදයන් පස්සේ කාමා කායික ආස්වාදයන් පස්සේ හඹා යනවනම් පැවැත්මට වැටෙනවා මිසක් අතහැරීම වෙලී මිදී නිවනට වැටෙන්නේ නැහැ. ඒ නිසා ඒකට කියනවා පොට්ටබ්බ කාම. එකින් එකට ගිහිල්ලා පොට්ට වෙනවා කියලා වචනයක් අපේ තියෙනවා. පොට්ට වෙනවා කියන්නේ පේන ඉසතලපත් වෙනවා. අබ්බ කියනවා එල්බ ගන්නවා. ඒක බැඳිනවා. පොට්ට බවට එල්බ ගත්තාම ඒ යම් කාමයක් නිසා වෙනා කියන පොට්ට අබ්බ කාම කිව්වා. එහෙනම් පොට්ට බවට පත් කරන්නේ කාමයන්ගෙන් කායික කාමයි. කායික වන්නා වූ පහද සංසිඳන බලාපොරොත්තු වෙයි. ඒ ආස්වාදයන් පස්සේ යනකොට මනස පොට්ට වෙනවා. පේන්නේ නැතු වෙනවා. පොට්ට බවට එල්බ ගත්ත කාමයට කියනවා පොට්ටබ්බ කාම. ස්පර්ශය කියනට වැඩියි විශේෂ වචනයක් දීලා තියෙනවා ඒකට ස්පර්ශකාම ලෝකියා පොට්ටබ්බකාම කියනවා. අන කාම මිත්‍යාචාරය පස්සේ ගියාම තමයි ඉස්සෙල්ලාම පොට්ටබ්බකාමයේ පුද්දලයා ඇදිලා වැඳිලා වැඩි වෙන්නේ. ඉතින් ඒ ඒකේ අසාරිය දැනගෙන ඒ පිළිබඳව ඇලි ගැලි පස්සේ යන එක නතර කළොත් එයා පොට්ටබ්බේ නතර වෙනවා. පහසෙන් නතර කරගන්නවා පස්සේ. කාම මිත්‍යාචාරය කියලා පොට්ටබ්බ වෙනවා. පොට්ටබ්බේ ඉල්බ ගන්නවා. කාම සේවනයන්ගේ අසාර බව දැනගත්තා ක්‍රමක්‍රමී කාම පහසෙන් අඩු වෙලා කෙලවර කරගන්න පැත්තට මග යනකොට කාම මිත්‍යාචාරයෙන් වේ කියනවා. ඒතකොට ඒක කාම පහස වෙනවා. ඒ පහසත් අතහැරලා දැම්මහම කාමයන්ගෙන් වෙන් වෙලා යනවා. ඒ මේ වගේ කාමයන් කිව්වහම රූපකාම, සද්දකාම කියන මේ ටික ඔක්කොම දැනගෙන. ඔන්න ඔය තුලට පැමිණෙන යමක් ඔය පස්සේ හඹා යන යමක් අපි ළඟ මානසිකත්වයේ ගොඩ නැගිනන මොනෙන් හරි. වඩන භාවනාව බාධකයක් වශයෙන් වහනවා කාම ඡන්දේ මතුවෙලා. කාම ඡන්දේ යම් තැනක බැඳුනා නම් ඒ කාමයාගෙන් බැඳුනා නම් කැඩෙන බිඳෙන විනාශ වෙන කඩන බිඳෙන විනාශ වෙන කැඩී බිඳී විනාශ වී යන දේක බැඳුනා මිසක් කැමැතිසේ නොපවතින දේක බැඳුනා මිසක් කැමැතිසේ පවතින කාම වස්තුවක් අපි බඳින්න හොයාගන්න තැනක් නෑ ලෝ. කැමැතිසේ පැවැත්මක් නැති වෙන විදිහට අකමැති විදිහට ගොදුරු වෙන නිසා අපේ බලාපොරොත්තුට විරුද්ධ දෙයක් මේකට සිද්ධ වෙයිද මගේ බලාපොරොත්තුව ඉෂ්ට නොවේද කියන මානසික අසහනයකට බැහැලා සමහර වෙලාවට ඒ මැත්තේ දැවෙනවා තැවෙනවා මෙන්න මෙතන පැත්තහම පුද්ගලයාගේ මානසිකත්වයේ තුල නීවරණ නැగిලා විදිහලා ආපු මාර්ගයේ තිබෙන්නා වූ ඵලයේ කහටකින් බැඳුනවා වගේ අර නීවරණයන්ගේ කහටෙන් බැඳෙනවා මෙන්න මේ නීවරණ කහටෙන් බැඳුනහම භාවනාව කරලා හිටන් ටිකක් කල් ගියා නොකර හිටියොත් ආයෙ සැරයක් සුද්ධ කරගන්න අමාරුයි. මේක අති සියුම්. දැන් සමහරලා තමන්ගේ දරුවෝ ගැන බැඳෙනවා. දැන් දරුවා කියන්නේ කවුද? දැන් ඉතින් අපි දැන් දරුවා කියන එක අතේ ගත්තාම අපි කාමයන්ගෙන් දරුවාට කොච්චර බැඳිලා ඉන්නවද? අනේ මගේ දරුවා ඉස්සර සෙල්ලම් කරනකොට උඩ පැනලා යනකොට මෙහෙමනි සුන්දර අර අර අර ළමයාත් අර වගේ මට හරි ආසයි බලා ඉඳ බෑ යනකොට hina වෙනකොට සන්තෝෂ වෙනකොට තමන්ගේ හිතේ තියෙන කොටසක්. තමන්ගේ දරුවා කියන එක ගැන. එයාගේ රූපකාමයන් එකට සම්බන්ධ වෙලා තියෙන හැටි. එයා කතා කරනකොට මෙහෙමයි හඬ. මට මතක් වෙනවා මතක් වෙනවා. හද්දේට බැඳිලා ලෝකේ කැලලා පිළිබඳව කැමැතිසේ පැවැත්මකටපත් වෙන්නේ නැතුව හැම මේක යථාර්ථය දකින්න නැතුව හිතන්නේ නැතුව අපි හිතනවා ඒක වටිනාකම. වටිනා දෙයක් නැති වෙලා ගියා. අන්න මානසිකත්වයේ ගියා උල්ලට. මේ රූප ශබ්ද දෙක මුල් කරගෙන. ඒ වගේම හැඩ වැඩ කරන වැඩ පිළිවෙලවල ව්‍යාකාරකම් තමන්ට කතා කරන හැටි ලෙන්ගතුකම් මගේ කියලා වස්තුවක් මට තියෙනවා කියලා ඇතිවෙන්න ආ වූ බැඳීම් මෙන්න මේ වගේ දේවල් මුල් කරගත්තාම තමන්ගේ දුව පුතා නිසා ඇති වෙන අන්න ඔය කියන කහට දැන් මේවත් කාම තමයි එක එක විදිහෙන් ඇති වෙනකොට මේවා අපේ මානසිකත්වයන් පල්ලෙහාට තමන්ට හේතු වෙනවා මේ ඇයි අපි දකින්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදර්ශනාත්මක නුවණින් බලන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට තමයි පුළුවන් වෙන්නේ චිත්ත සමාධිය ගොඩනගාගෙන අර චේතෝ විමුක්තිය පහළ කර ගැනීම අවශ්‍ය ධානය බලන්න භාවනාවක් වශයෙන් කරන්න නම්. ඒකට විරුද්ධව තියෙන කහර දුරු කරගන්න ඕනේ. අනේ විරුද්ධ කහර දුරු කරගන්න හැම වෙලෙම දකින්න ඕනේ. ලෝකේ හැටි ඕකනේ. මේ ලෝකේ කැමැතිසිය පවතින එකක් නෙවෙයි. කැමැතිසිය නොපවතින ලෝකයක මගේ ඇඟ හෝ මගේ අය හෝ මගේ දේපොළ හෝ මේ ආදි වශයෙන් ගන්න නිගමනයක බහැලා කැමැතිසේ මෙසේ පැවැත්විය යුතුයි කියන නිගමනය මෙසේ පැවැතිය යුතුයි කියන නිගමනයක අපි ඉන්න තාක්කල් අපිට පුළුවන් කමක් නැහැ අර කහටෙන් මිදෙන්න. වෙලා තියෙනේ වෙනවා. ඒක ලෝකේ හැටි. යෝ ලෝකේ යම හටගත්තා නම් විපරිණාමයටපත් වෙනවා වෙනසෙනවා. ඒකට කාලයක් වෙලාවක් තියන්න බෑ. මම කොච්චර කැමති වුණත් මගේ කැමැත්ත නන ලෝකේ කිසිම දෙයක්. ඒ තතරපත් නොවි මය කියමන අහන්නේ නැහැ. මගේ කියමන අහලා විපරණාමයේ නවත්තපු වෙනසීම නවත්තපු ලෝකෙ කිසිම දෙයක් මේ කය තුලත් නැහැ, බාහිර ලෝකෙ තුලත් නැහැ. සත්පුද්ගලිය තුලත් මෙන්න මේ ටික හරියාකාරව අපි අවංකව දැක්කනා. ඉතින් මං එහෙනම් මොකද දැවෙන්නේ? මොනව කරන්නද දැවිලා? තැවිලා මොනව කරන්නද? ලෝකෙට වෙන්න තියෙන දේ ලෝකෙට වෙන්නේ. ඉතින් ওই ලෝකෙ හැටින්නේ. ඉතින් ওই ටික දැක්කට පස්සේ අපි දැක්කන දහසක් මාර්ග මැද්දේ අවුරුදු 80ක් 90ක් ජීවත් වෙන මිනිහා ගිහිලා කෙලවරලා තියෙන්නේ, මැරලා තියෙන්නේ. හැම මාර්ග මැද්දෙන් ගිහින් ගිහින් බේරි බේරි ගියත් අන්තිමට හිතලා තියෙන්නේ මොකද්ද? එයාට බේරා ගන්න බැරි වයසට ගිහින් මරණයටපත් වෙනවා. ඊට අතරමඟ নানা ආකාරයෙන් මැරෙන්න පුළුවන්. ඒ සියල්ලන්ටම මේ ලෝක සත්‍ය උරුමයි. ලෝකේ උරුමේ ඔච්චරන. ඔය ලෝකෙ තුල මම මොනවද බලාපොරොත්තු වෙන්නේ? කවුරු වෙන්නද? ඔය ටිකටපත් වෙන්නේ නොවන නොවන යමෙක් වෙන්න පුළුවන් නම් බලාපොරොත්තු වෙනාට කමන්නේ. මම කැමතිසේ පවත්වන්න පුළුවන් දෙයක් ලෝකේ තියෙනවා නම් මම කැමතිසේ පවතින මට කරදර නැති මනසට වද දෙන්නේ නැති කැඩෙයිද විදෙයිද විනාශ වෙයිද කියලා මට සැකකුකු සුපදවන්නේ නැති දෙයක්. එහෙම කැඩෙයිද විදෙයි කියලා හිතන්න දැනේ කැඩෙන්නේ නැහැ, විදෙන්නේ නැහැ, විනාශ වෙන්නේ නැහැ. ඒක මම කැමතිසේ පවතිනවා. එහෙම කියන්න පුළුවන් දෙයක් ලෝකේ තියෙනවා නම් ඒක බලාපොරොත්තු වෙනාට කමක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම එකක් මේ ලෝකේ කොහේ හරි තිබුණා නම් මහන්නේ මම නිවන පනවන්නේ නැහැ. තථාගතතුරු ලෝකේ පහළ වෙන්න හේතුවකුත් නැහැ. මේ ධර්මයේ ලෝකේ ඕනෙත් නෑ. මානි ඊටාම සුළු අල්ප මාත්‍ර අංශු මාත්‍රය තරම් දෙයක්වත් මේ මුළු ලෝකෙ කොහේ හොයලා බැලුවත්. ඔය කියන ධර්මතාවයට ගෝචර නොවන එකක් නැති නිසායි. ධර්මයක් ලෝකෙට විද්‍යාවාන වෙන්නේ තථාගතවරයෙක් ලෝකේ පහළලා ඒක දේශනා කරන්නේ. අංශු මාත්‍රයක් හෝ තියනවා නම් ලෝක සත්‍යය එතන ඉන්න දෙනවා මිසක්. ඒකෙන් ඉවත් වෙන්න කියලා කියන්නේ ඕනකම නැහැ. එහෙම දෙයක් ලෝකේ නැති නිසා තමයි. අත්තරින් වැලි මිදී කෙලවර කරන්න කියලා මේ බුදුදහමක් ලෝකෙට විද්‍යාමාන කරන්නේ බුදුරු පහල වෙලා. එහෙනම් අපි ඕකෙන් තේරුම් ගන්නේ කොහෙද අපි මේ බලාපොරොත්තු වෙන තැන තියෙන්නේ? කවුරු වෙන්නද? කවුරුනො හරියයි. අපි බලාපොරොත්තු ඉට වෙනවම හරියද? කොහෙද එහෙම එකක් වෙලා තියෙන්නේ? කාටද හම් වෙලා තියෙන්නේ? අන්න ධර්මානුකූලව හිතන්න. ඔය පොතවල ලියන්න බෑ. ඒකින් එක හිතලා බලන්න ඕන දහම්. හිතලා බලනකොට විග්‍රහ වෙලා එනවා. මෙන්න මෙහෙම තේරුම් ගත්තට පස්සේ ඉතින් එහෙම ලෝකයක් තුල සැනසුම හොයාගෙන මට ලෝකයක් අල්ලන්න දෙයක් නෑ. ලෝකේ කවුරු වෙලාවත් සැනසුමට පත් වෙන දෙනෙකුත් නෑ. ඒවා ඔක්කොම මුලා බලාපොරොත්තු විතරයි. මෙන්න මේ අදහස ගත්තාම අත්හැරී නොඇලී මිදී කෙලවර කිරීම ඇරෙන්න. සැනසෙන තැනක් මේ පැවැත්මේ නෑ කියලා දැනගත්තා. අන්න ධර්මයේ දැනගත්තා. එදා රයා දකින්න යංකින්චි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං මේ ලෝකේ හටගන්නේ යම් ධර්මයක් ඇද්ද? ඒ හැම දෙයක්ම සැරිසරන්න වටිනේව නෙමෙයි. හොඳයි කියලා ගන්න එකක් රෝල ගහන රවුම් ගහන එකක් ඒ අතරේ නැහැ. හොඳයි කියලා සැරිසරන් එකක් නැහැ. මෙන්න මේක දැක්කට පස්සේ කියනවා සෝවාන් පුද්ගලයාගේ දහම් අදහස. අවබෝධය අදහස ඕකයි. ඔය අදහස යම් විදිහින් ආවන යම් කෙනෙකුට එයාට කියනවා මේ ලෝකේ බලාපොරොත්තු අත්හැරලා බැඳීමට හිත තිබෙ ඇති කෙනෙක් වුණා. එයා නිවනට හිත දීපෝ. එයා දන්නවා මොකද්ද සාන්ත. මේවා අත්හැරලා මේ වැඩක් නැති දුක් දෙන දේ අත්හැරින් වැළී මිදී කෙලවර කළා නම් එතන දුකක් නැති දැන. එතන දුකක් නෑ. එහෙනම් එහෙම තැනක් ලෝකේ ලෞකිකත්වයේ පනවන තිබුණේ. රූප තුල වේදනා තුල සංඥා තුල සංකාර තුල විඤ්ඤාණ තුල පනවන් ටිකක් නැත්නම් ඒ වායි අත්හැරීමෙන් වැල්මේ මිදීමෙන් ලබන්නා වූ සාන්තිය නම් මේ සාන්තිය වෙන්නේ වෙන සාන්තියක් නැත්නම් අන්න ඒක අවබෝධ කරපු ධර්යය නිවන දැක්කා නිරෝධයක් දැක්කා දුකක් දැක්කා දුකට හේතුවක් දැක්කා නිරෝධයක් දැක්කා මාර්ගයක් දැක්කා පූර්ණ කරගත්තා ඒ කාන්තෙන් සෝතාපන්නයේ එහෙම නැත්නම් ඉන් එහාට. මේ විදිහට තේරුම් ගන්න ඕනේ. ඉතින් මේක කාගෙන්වත් අහලා මම සෝතාපන්නද කියලා එහෙම නිගමනය කරන්න පුළුවන් එකක් නෙමෙයි කාටවත්. ධර්මයේ තුලින් තමන්ම දෙන්න එන්න ඕනේ. ඉතින් ඔය ප්‍රශ්න ටිකට ඔය කරේ උත්තර ගන්න ඕනේ. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ කියන ගුණෙදිත් ලකින්නේ. ඔය හැම හේකෙදින්ම මේ ප්‍රත්‍යය යම් තැනකින් ඒ ඒ තැනම අපිට වේදිතබ්බ වෙනවා කියන්නේ විද්‍යාවෙන් අනුව ලැබුවා වෙනවා. ඥානවන්තව විද්‍යානුකූලව දැක්කහම මෙන්න මේ ඵලය මෙන්න මේ හේතුව උඩයි හැටගන්නේ. මේකයි මේකේ විද්‍යාව. මේ මේ ඵලය හැටගන්නේ මෙන්න මේ විද්‍යානුකූලවයි. විද්‍යාවට අනුකූලව පේනවා මෙන්න මේ අවිද්‍යාසහගත වැඩපිළිවිල මේ ඵලය හැටගන්නේ. ඔන්න ඕක දැක්කනා. එයා පච්චත්තා වේතබ්බු විඤ්ඤෝ කියන ගුණෙට ඇතුළත් වෙලා. තමා විසින්ම ප්‍රත්‍යක්ෂ කළ යුතු කළ යුතු කිවර තේරෙන්නේ නැහැ. ඒකම තමයි වෙන්නේ. හැබැයි විග්‍රහ වෙලා එනකොට වෙන අදහසක් වාගේ පෙවුනට ඔය තමා විසින්ම ප්‍රත්‍යක්ෂ කළ යුතු අදහසම තමයි ඔකේ ආවේ. දැන් එහි පාස්තික කියන්නේ ඒව බලව කියලා හිතන් කියන එකක් ගැන කියනවා. ඒව බලව කියලා යම් කෙනෙකුට නිවන පෙන්වන්න පුළුවන් නම් බුදුරණන් හදේ ඔකරම පෙන්වනවා. ඔක්කොම නිවන් දක්වනවා. එහෙම පෙන්වන්න එකක් තියෙනවනේ. එහෙම පෙන්වන්න පුළුවන්. එහෙනම් පඤ්ඤාවන්ත සායන් ධම්මෝ නායන් ධම්මෝ දුපඤ්ඤාස කියන්න ඕනේ නැහැ. ඇයි ඒව බලව කියන්න පුළුවන් නම් ඕන මොඩියෙකුට තමයි මෙන්න බලපන් කියවන. පුළුවන් පෙන්වන්න. ඉතින් ඒක තමයි කියන්නේ මේ වගේ අදහස් වල අපිට ගැඹුරු අදහස එන්නේ නැහැ. ඒවා කෙටියෙන් ආ විග්‍රහ කරන්න ගියාම. ඒකයි. ඒ ඒ තැනම ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. ඒහි පස්සීක වෙන්න ඕනේ. ඒ ඒ ඒ තැනම ප්‍රත්‍යක්ෂ කරගෙන ශික්ෂණය වෙන්න ඕනේ. මේක මෙබඳු දෙයක්. මේක රාගිකයි. මේක රාග සහගතයි. මේ අසුර කරන්න කියොත් රාගයට වැටෙනවා. රාගයට වැටෙනොත් විනාශයටපත් වෙනවා. එහෙනම් විනාශකාරී දහමක් ලෝක දහමක් මිසක් ලෝකේ විනාශකාරී දහමක් මිසක් සැනසුම් දහමක් නෙවෙයි. එහෙනම් මං ඒ දකින්න ලස්සන දේ සුන්දර දේ කියලා දැක්ක මොහොතේම මට ඔය ආකාරයෙන් දැකලා ශික්ෂණය වෙන්න පුළුවන් මානසිකත්වයක් උදා වුණා නම් ප්‍රඥාවෙන්. අන්න එහි පස්ස එකයි. ඒක කවුරුවත් දෙන එකක් නෙමෙයි. අපි අපි ළඟම තියෙන එකක්. අපි අපි විසින් ගොඩනගාගත යුත්තේ. මේ රාග සහගතයි, මේක ද්වේෂ සහගතයි, මේක මෝහ සහගතයි, මේ රාග ක්‍රියාවලියක්, මේ ද්වේෂ ක්‍රියාවලියක්, මේ මෝහ ක්‍රියාවලියක්, මේ රාග සහගත කතාවක්, එබඳු ක්‍රියාවක්, එබඳු දෙයක් ආදි වශයෙන් මෙහෙම දැක්කනා. ඒ දකින්නකොටම අපිට මතක් වෙන්න ඕනේ අරමුණු කරනකොටම. ඊතනම අපි දකින්න ඕනේ. මේකෙන් සිද්ධ වෙන්නේ මෙන්න මේ ආවැඩ. දැකලා මේකේ ශික්ෂණය වෙන්න ඕනේ. මේක ඉවත් විය යුතුයි. අන්නේ මානසිකත්වයේ කොට නැගුණ දාලා කියනවා ඒහි පක්ෂිකත්වයට ඇතුළු වුණා. ඒහි පක්ෂික ගුණයටපත් වුණා. ඉතින් ඒ ඒව බලව කියා දැනගත යුතු කිව්වට මේක හරියන්නේ නැහැ. ඔව් ඒකයි. ඔව් ඒක හරියි. තම තමන්ගේ ඥාන පමණ තමයි දැනගන්නේ. හැබැයි තම තම නැන පමණ දැනගන්න දැනගන්න නැන වැඩෙනවා. ඒ පමණේ සීමා වෙලා තියෙන්නේ. දැන් හුඟ දිනේට ඒකත් මතයක් එනවා. තම මගේ මට්ටමනේ මම දැනගන්නේ. කියයි නම් ඒ මට්ටම හිතා ඉන්න ඒ මට්ටම එහෙමමයි කියලා. නෑ උපතේ පටන් මැරෙනකන් ඥාන මට්ටම එකක් නෙමෙයි. ඒ ඥාන මට්ටම අනුකූලව කටයුතු කරන්න කරන දිනෙන් දින වැඩි වෙන එකක්. යාවදේව ඥාන මත්තාය ප්‍රතිසති මත්තාය. මෙසේ කරන ඥානය මුදුන්පත් වෙනවා සතිය මුදුන්පත් වෙනවා. අනිසිතෝජ විහෙරති. ලෝකේ ආශ්‍රය කිරීමේ නිසිරෙන් තොරව වාසය කරනවා. නැතකින්චි ලෝකේ උපාදී මේ ලෝකේ ආත්මාදියසින් අල්ලන්නේ නැහැ කිසි දෙයක් දෙයක්. මේ විදිහට මේ වඩනකොට අන්න ඥාන මත්තාය. ඥානීය මස්තක પ્રાપ્ત වෙනවා. මුදුන්පත් වෙනවා. එනනම් මේ ඥානීය වැඩෙන එක. ඉතින් තම තම නැන පමන කිව්වට පමන සීමා කරන්න බෑ. නැන පමනින් දැනගත යුතු කිව්වහම ඒක එක අදහසක් එනවා. මට උපදේශ පටන් ගෙන තියෙන ඥාන මට්ටම මෙච්චරනේ. ඒ ඒ දියෝ මම දැන. අනේක ඉවරයක් වෙන එකක් වෙනවා. ඊට පස්සේ ආ සීමාවලපත් වෙනවා මට පුළුවන් මට මම දැනගත්තේ මට ඊට වඩා බෑ. අදායිර වෙනවා. එහෙම එකක් නෙමෙයි මේ. දැන ගැනීම දැනගන්න දැනගන්න නැන වැඩි වෙනවා. නැන වැඩි නැන දැනීම වැඩි වෙනවා. මේක දිගටම අරිහත් වෙන්න එකයි යනවා. එහෙම ක්‍රමයක් තියෙනවා. මේ හොඳින් විග්‍රහ කළාම දැනගන්න ඕනේ. සෑම බුදුවරයන් වහන්සේලා ගැනම කියනට පෙන්නවා ඒ පෙර ලකුණු පිහිටීම. දැන් උන්වහන්සේලාට පිහිටන පෙර ලකුණු පහළ වෙනවා. පොතින් පතින් දැනගන්න දැනුම දැනුමට මූලික ආධාරයක් කරගන්න පුළුවන්. මොකද දැන ගැනීමට ගෝචර වෙන සියල්ල විග්‍රහ කරන්න පොත් ලියන්න බෑ. ඒ කියන්නේ එක කාරණයක් ලියන්නේ මහ පොතක් ලිව්වත් ඒ පොඩි කාරණයක් පිළිබඳ විග්‍රහ කළ ඉවර කරන්න බෑ. අනිකානේ විග්‍රහ ඥානය කියන එක අපි තුල අපි ගොඩනගා ගත යුතුයි. අපි හිතන්න පුරුදු වෙන්න ඕනේ. මේ බුදුදහම කියන්නේ පොතේ කටපාඩම් කරගෙන මතක තියාගන්න පුරුදු වෙන එකක් නෙමෙයි. හිතලා හිටන් නුවණකාරව හිතන්න පුරුදු කරන එකක්. හිතීමේ ශක්තිය වර්ධනය වෙනවා. විග්‍රහ කරගැනීමේ ශක්තිය වර්ධනය වෙනවා මේ වැඩේ කරන්න කරන්න. අන්න ඒක තමයි නියම විදර්ශනාව. ටිකක් විග්‍රහ කරන්න ප්‍රගුණ වෙනකොට තව තවත් ඊට වඩා විග්‍රහ කරගන්න මනසට දැනෙන්න පටන් ගන්නවා. දැන් කවුරුවා කියා දෙන්න ඕන ඊට පස්සේ විග්‍රහ කරන්න. අනික ආධාර වෙනවා. ඒ විග්‍රහ කරන ක්‍රම රටාවල් දැනගත්තාම ඉතින් ඒතර මේ ක්‍රම පොතෙත් නැහැ. නම බොරුත් නෙමෙයි. මේ ක්‍රමානුකූල ක්‍රම රටාවට මේ විග්‍රහ වෙන්නේ. අන්න සමුනුත් එහෙම එකින් එක පොඩ පොඩ විග්‍රහ කරන්න පටන් ගත්තාම තමන්ටත් විග්‍රහ ඥානිය වැඩෙනවා. මෙන්න මේක තමයි විදර්ශනාත්මක වැටෙන නුවණ. ඒ වර්ධනය වෙලා ගියාම ඒ අවස්ථාවේදී යථාබෝධය ලැබෙන අවස්ථාව එනවා. අසාරත්වයේ වැටෙනවා ඥානියට වැටෙන්න වැටෙන්න. අන්න ඒක තමයි කිව්වේ අර අනිශ්චිතෝච විහෙරති නැතකින්චි ලෝකේ උපාදීයති කියලා. ලෝකේ ආත්මාදී වශයෙන් ගන්නෙ නැහැ කිව්වේ ඒකයි. ඉතින් ඕක අර දැන් පොතේ තියෙන වාක්‍ය හටපාඩම් කොච්චර කිව්වත් ඕක කිව් එක තේරෙන්නේ නැහැ. ඒක විග්‍රහ කරලා පුරුදු වෙලා තියෙනවා තමයි විග්‍රහ කරලා ගන්න පුළුවන්. නමුත් අද හුඟාදුර මේ විග්‍රහ කරන්න ඉඩ දෙන්නේ නැහැ මිනිස්සු රවට්ටලා හිර කරලා තියෙන්නේ. හිර කරන්න හේතුව පඬිතෙන්ගේ පඬිත වාදීට පහර වදිනවා. ඒගොල්ලෝ අපි තමයි දැනුමැත්තෝ අපි තමයි මේවා ඉගෙන ගත්තේ මෙච්චර මහන්සිලා අපි ඉගෙන ගත්තේ රෑදාවල් දෙකේ දඟලලා උඹලා කවුද අපි කවුද අපි කියන එකේ උඹලා අහගන්නා මිසක් උඹලා අහලා පල්ලා උඹලා කවුද දේශකයේද මෙන්න මෙහෙම එක්තරා පඬිත මාන්නයකට මත් වෙන කොටසක් බවට පත් වෙනවා ඉගෙනීමට ගිය අය. ඊට පස්සේ ඒගොල්ලෝ ඉන්නවා ඒකේ මත් වෙලා. ඒගොල්ලෝ කැමති නැහැ ඉගෙනීමෙන් එහාට මිනිහා නැගිනවට. විග්‍රහ ඥානෙට આવොත් ඔහොම නෙමෙයි ඊට වඩා යනවා. දැන් එක ගාථාවක පද දෙකක් පාඩම් කරගන්න 6 මාසයක් බැරුව හිටපු චුල්ලපන්තක හාමුදුරුව ඵලයේ ලැබුවා විතරයි. ගාථා 500කින් අනුමೋದනා වන දේශනා කළා. කොහොමද කළේ? කවුද කියන්නේ? දැන් උදේවරුේ බැරුව. සිවුරු ඇල්ලලා ඵලයන් කියනනම් මහාපන්තක හාමුදුරුව පන්සලනු දොට දාලා දොරවල් යන්න ගියේ. මේ බුදුරන් වහන්සේ ඉන්නේ දවල් දාන්නට ඉස්සෙල්ලා තව පැය කීයක් තිබුණේ. ඔය වෙලාවේ බුදුරන් වහන්සේ පෙන්නපු එක්තරා උපක්‍රමශීලී සම්මිය ප්‍රයෝගින් ක්‍රමානුකූලව ගෙනහල්ලා සෙටි කැලක් මවලා දීලා ඔය විදිහට රජෝ කරනා රජෝ කරනා කියලා මේක පිළිදාන්න කියලා ඉතින් ආදිවාසීන් කිව්ව මූලාරම්භයක් දීලා එයාගේ ගති ලක්ෂණයට අනුකූලව අය ආසේ අනුසය ඥානියන් දැකලා එහෙම දුන්න ක්‍රමයක් වලින් අරිහත්ත්වයටපත් වුණා ඊට පස්සේ මනෝමීර්තියෙන් නොඑක් දේවල් කරනවා දැන් කවුද කියා දුන්නේ මනෝමීරිය බලන්න දැන් අපෙන් අහනවා භාවනා කරන්න ගියාම අභිඥා ලබන්නේ කොහොමද? ඉර්ධි ලබන්නේ කොහොමද? දැන් අපෙන් අහනවලු මේ කාලේ. එකක් නැහැ. අහලා මතක තියාගන්න හදනවා ඉර්ධි බල ලබන හැටි කරන හැටි. දැන් උන්වහන්සේ ගියාට පස්සේ ඉර්ධියෙන් වැඩ කරන හැටි කියා දුන්නේ කවුද? කවුරුවා කියා දීපු කෙනෙක් නැහැ. දැන් උන්වහන්සේ හොයන්නේ නම තව 999ක් මවලා. දැන් 1000ක් ඉන්නවා චුලපතක හාමුදුරුවෝ. පෙළකය සිවුරු හොදනවා. පෙළකය සිවුරු පණු පොනවා. පෙළකය අතු ගන්නවා. පිළක්කය කතාව සාකච්ඡා කරනවා. මේ අමුතුම જાතිය ලෝකයක් දැන් මේ ක්‍රියාත්මකයි විතර. දැන් ඕවා කරන හැටි කවුද කියන්න දුන්නේ? ඒක තමයි මේ නුවණට ඕවා තියෙනවා. මේ නුවණට අසු වෙනවා. මේ නුවණට ගෝචර දේවල්. ඒවා කල් තියා ඉගෙන ගන්න ඕන දේවල් නෙමෙයි. අවිඥාවල් ලබලා කරන හැටි ඉගෙනගෙන ඉන්න ඕනේ නැහැ. දැන් වන්නර පුංචි හාමුදුරු නම. බොහොම පොඩි හාමුදුරු. දැන් ඉතින් මේ හාමුදුරු මොකද කරන්නේ? මේ අර මේ අනිත් අනිත් ලොකු ලොකු හාමුදුරුවෝ මේ හුරතල් පුංචි මේ පොඩි ලපටි පොඩි එකා කියලා. කණෙන් අල්ලපුවාම කන රතු වෙනවා. නාහෙන් අල්ලුවොත් නාය රතු වෙනවා. ඒ තරම් හොඳ හැඩවැඩ මේ සුදු පුංචි හාමුදුරු කෙනෙක්. ඇගේ තියෙන මඩ සිල්ලු ගම නිසා නාහෙ පොඩි කරලා තියෙන රතු වෙනවා. ඉතින් අනේ මේ පුංචි නාහෙ කියලා මුරි කරලා බලනකොට hina වෙනවා ඔක්කොම එකල. කණෙන් අල්ලලා පොඩි කරපුවාම කන රතු වෙනවා. ඉතින් ඔබ අනිකා hina වෙනවා. ඉතින් කිරි බොඩ හිතෙන්නේ නැද්ද? අම්මගේ උකුලේ නෙවෙයි ඉන්න බුදියෙන්න හිතෙන්නේ නැද්ද? ඇයි මෙහි ඉන්න පාළු නැද්ද? ඕවයි කතා තමයි යහනේ පොඩි ළමයකින් අහන ප්‍රශ්න. දැන් මේ අවස්ථාවේදී මොකද කරන්නේ? බුදුරන් අහදී වෙන්න මෙතන ඉන්න අයගෙන් කාටද පුළුවන් අනවතප්ත වලට ගිහිල්ලා මට වතුර කලයක් ගෙනත් දෙන්න. ඉතින් ඔක්කොම එකලා මොනවා අපිට කරන්න පුළුවන් එහෙම එකක්. කීකේ පැත්තකට ගිහින්. තුන් වතාවක් අහනකොට මොකද කරන්නේ? කවුරුත් උත්තර දෙන්නේ නැහැ. අර පුංචි හාමුදුරුවෝ ස්වාමීන් කවුරුවත් නැත්නම් මම ගෙනත් දෙන්න. අරගොල්ලෝ ඔක්කොම පුදු වෙලා බලනවා මේ පුංචි හාමුදුරුවෝ දිහා එතකොට. හොඳයි එහෙනම් ගෙනත් දෙන්න කිව්වම කලයා කරගෙන අනික් අයට පෙන්න ආකාශයෙන් නැගිලා ආකාශයෙන්ම ගිහිල්ලා යනකොට නාග නාග කියන්නේ දිව්‍ය නාග කොටාසේ රැති කොටසක් ඉන්නවා. ඒ යගේ නාග නාගයන්ගේ රැස්වීම. ඒගොල්ලන්ගේ දැක අනවතප්පේලට අධිපති මහා නාගයෙක් ඉන්නවා. එයාත් ඒ જાතියේ නයි. එයා විදිහට මොකද කරන්නේ? අර රැස්වීම ඉන්නකොට උඩ බලනකොට යනවා පොඩි එකේ කලයක් අරගෙන. මේ පොඩි එකාගේ තරම දැනගෙන මගේ තරම දැනගෙන මගේ ඉහෙට උඩියන්නේ. ඔය යන්නේ ගිහලා වතුර අරන් ඉන්නේ. දෙන්නාද හොඳ වතුරක් කියලා මොහොතකින් අර වෙස අතුරුදහන් කරලා නයිවේසින් ගිහිල්ලා මහා නාග වෙසක්ම වවාගෙන අර මුළු විලම වහගත්තා. වහගෙන පෙරෙන් වහගෙන හිටන් ඉන්නවා හද දෙනා. වතුර ගන්න විදියක්. ඉතින් ඒ වාරම කරන්නේ අර අර පුජ්ජි හාමුදුරු අහනවා. මම වතුර කරයක් දෙන්න. දෙන්නේ නැහැ. පුළුවන් නම් ගන්න. පුළුවන් නම් ගන්නද? කියන්නේ. පුළුවන් නම් ගන්න. පුළුවන් නම් ගන්නද කියන්නේ. පුළුවන් නම් ගන්න. තුන් වතාවක් ප්‍රතිඥා ගත්තා. මොහොතකින් අර පුංචි හාමුදුරන්ගේ වෙසහක් කළා මහා බ්‍රහ්මයේ වෙසක් මවාගත්තා. වෙසක් වань පය මාපට ඇඟිල්ල තියලා තල්නකොට අර නාගයා මිරිගිල ඇතුළට ගිහලා වතුර උඩට ආවා. වතුර කලිය ගත්තා ඉඳා. දැන් නාගයාට හරිම ලැජ්ජයි. මගේ තරම පෙන්වන්න ගිහිල්ලා මේ පොඩි චූටි හාමුදුරන්ට මං මෙල්ලෙච්ච තරම මගේ தත්ත්වය මොකද්ද මට දැන් ඉන්නේ අපහාසය මොකද්ද කියලා. ඉතින් වේගයෙන් බුදුරජාණන් වහන්සේලාට ගියා කියලා කියනවා. ඒ කාරණේ කියන්නේ. දැන් මෙතෙන්දී අපි කතාව හුඟක් දීර්ඝ කතාවක්. දැන් මේකේදී අපි යන්නේ ඔක නෙමෙයි. අර හත් අවුරුදු හාමුදුරන්ට අවිඥා වලින් නයි দমনය කරන හැටි කවුද කියලා දුන්නේ? වතුර ගේන අනවතත්ත තිල විල තියෙන තැන කවුද එක ගියේ? ඒවා කවුද වෙන්නේ? දැන් බලන්න අන්න ඒකයි කියන්නේ. ඒ ඥානියට ගෝචරලා හිතෙන්ට ආපුහම ඒ ඥාන මට්ටමට දකින දේවල් අනික් මිනිසුන්ට අවුරුදු ගාණක් ඉගෙනගෙන ගොඩ ගහ ගන්න බෑ. ඒ මොහතක ඥාන මාත්‍රයකට වැටෙන හරියි. ඥානෙ මුදුන්පත් වෙනවා සතිය මුදුන්පත් වෙනවා කියන්නේ ඉගෙන ගන්න එකක් නෙමෙයි. ඊට පස්සේ මේවා වැටහෙන්න පටන් ගන්නවා. ඒ ඥානෙ හැටි. ඉතින් එහෙම ක්‍රමයක් තියෙටි අපි මේ මහන්සි වෙනවා ඉගෙන ගන්න. ඒ මූලික ආධාරයක් වශයෙන් අවශ්‍ය කරන ඒ ඥානෙ මතු කරගන්න අවශ්‍ය කරන මූල පසුතලයේ විතරයි දැනගන්න. නම් බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ මහරහතන් වහන්සේලා හෝ බුදුරජාන් වහන්සේ හෝ ධර්ම දේශනා කර කර උදේ ඉඳන් රැ වෙනකන් ළඟ තියාගෙන ඕවා කර කර හිටියේ නේ. එක දවසක් බණ අහනකොට පැයක් දෙක බණ කියලා ගියාට පස්සේ දැන් තමක වැඩි කරගන්න කියලා යවනවා. ඒ දින කියා දින හරි කියා දීලා ඉවරයි. නිවන් දකින්න කියා දින හරිය පැයෙන් කියා දුන්නේ නැහැ. මගේ පෙන්නා කිව්වේ ඒකයි. ඊට පස්සේ තියෙන්නේ තමන් ඊට අනුව ක්‍රියාත්මක කරලා තමන්ගේ නුවණ වර්ධනය කරගෙන ඊට අනුව අවශ්‍ය ඥානගෝචරව කටයුතු කරලා එතෙන්ටපත් වෙන එක. ඊළඟ උන්වහන්සේගේ ඥානෙ ඉදිරියේ ඉගෙන ගත්තේ මොනවා කරන්නද? දැන් මහා ශ්‍රාවක ශ්‍රාවකේ ශ්‍රාවිකාව හිටියා. බුදුරජාණන් වහන්සේ ඉගෙනගෙන නෙමෙයි ධර්ම දේශනා කළේ. අරිහත්ත්වයටපත් වෙන්න අවශ්‍ය කරන්නා වූ ඒ මූල ධර්මයේ විතරයි අහගත්තේ තේරුම් ගන්න. ඊට පස්සේ එතෙන් ගියාට පස්සේ ඊට මහා ඥානයකින් තේරුම් ගත්තා. දැන් විසාක සිටුවරයයි ධම්මදින්නා තෙරෙන්නාන්සේ කියන්නේ. ධම්මදින්නාගේ තමන්ගේ පෙර භාර්යාව. ඉතින් අන්තිමට මේ ශාසනය මහාන් වුණාට පස්සේ අරිහත්ත්වයටපත් වුණා. තෙරෙන්නාන්සේ නමක් වුණා. විසාක සිටුවරය අනාගාමී කෙනෙක්. ධර්මයේ පිළිබඳ දැනීමක් තියෙනවා. අහපුවක් තියෙනවා. ඉතින් දැන් එයා යනවා වනහන්න පෙර භාර්යාවන ධම්මදිනා තෙරින්නාචරාට. ඉතින් අහනවා নানা ආකාර ප්‍රශ්න. ආර්යාවනි වේදනා කියන්නේ මොනවද? වේදනා කී ආකාරයක්ද? මොන මොන හිතවලද වේදනාව ඇදෙන්නේ කොහොම තැන්වලද? නොයදින්නේ කොහොම තැන්වලද? ආහන අහන ප්‍රශ්නෙට උත්තර දෙනවා. දැන් කාගෙන්ද ඔය ඉගෙන ගත්තේ? සංඛාර කියන්නේ මොනවද? කොයි කොයි ආකාරද මොන මොන තැන්වලද දෙන්නේ ඒක විශාල නුයේ ප්‍රශ්න අහනවා ඉතින් යාට ඉතින් උත්තරත් දෙනවා දීලා කියනවා තවත් පැහැදිලි කරගන්න නම් කියලා බුදු පියාණන් වහන්සේගෙන් අහන්න උන්වහන්සේ කියාදී මම දන්නේ හැටියට අය කියා දුන්නා ඊළහන මෙහෙම කිව්වා කොහොමද ස්වාමීන් මේ කතාව මම යම්සේ පවසනවා නම් ධම්මදිනා එහෙම තමයි කියා තියෙන්නේ මම කිව්වත් ඔච්චර ධම්මදිනා මහා ප්‍රඥයි ඒ කිව්ව විදිහටම දරා ගන්න ඒක එහෙම. දැන් ලෝතර බුදුරන් වහන්සේ අනුමත කරන ධම්මදින අතිරණාංශයේ දේශනාව. මම කිව්වත් ඔච්චරයි. ওই දිනම දරා ගන්න. දැන් පොඩි ප්‍රඥාවක් ලැබිලා තිබිලාද? කාගෙන්ද ඉගෙන ගත්තේ? මෙහෙම තමයි මහා ප්‍රඥා කියන එකේ ස්වභාවය ඒකයි. අපි අදත් දැනගන්න ඕනි. මේ මාර්ගය අරගෙන මාර්ගය අනුගමනය කරලා ඵලය ලබා ගන්න. කාලාම සූත්‍රයේ අරගන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලාම යම්කිසි නුවණකාර මිනිස්සෙක් ඉස්සෙල්ලාම දහම් තෝරාගන්නේ. කාලාම සූත්‍රයේ මට්ටමේදී ඉන්න කෙනෙකුට ඒ ඒ පුංචි මට්ටම මහා දහම් තෝරන මට්ටම නෙමෙයි. හැබැයි දහම් තෝරන මූල රටාව එතන තමයි පටන් ගන්නේ. කාගෙන්වත් අහන්න නැතුව හරි වැරදි ටික තෝරාගන්න නුවණ ඇති සාමාන්‍ය මිනිස්සෙක්. ඉස්සෙල්ලාම මනස මෙහි යවන්නේ. ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර, මුසාවාද කියන මේ හතර ධර්මද අධර්මද? පෞද බින්ද. කාගෙන්වත් අහන්න නැතුව මම තෝරා ගන්නවා මෙන්න මේ ක්‍රමයට කියලා. විසඳ ගන්න ක්‍රම රටාව ආරම්භ කරන හැටි තමයි කාලාම සූත්‍රයෙන් පටන් ගන්නේ. ඔතනින් පටන් ගන්න ඒ දහම් සිහි කරන බුද්ධලයට. ධර්මඥානිය වැඩෙනවා එක්තරා මට්ටමකට. අන්න මේ මට්ටමට වැඩුණාට පස්සේ යාට පුළුවන් වෙනවා. එතෙක් නොදොඩු දහමක්. අහපු නැති දහමක්. ඔය අනුසාරී විග්‍රහ කරගන්න. ඒ මට්ටමට විග්‍රහ කරන්න කරන්න දහම් නුවණ වැඩෙනවා. ප්‍රඥාව මෝරනවා. මෝරන්න මෝරන්න එකින් එකට එකින් එකට කියලා ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍ය ඉතින් ආදි වශයෙන් ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා මේවා පිළිබඳ එකින් එකට එකින් එකට ගිහිල්ලා සත්‍තිස් බෝධිපාක්ෂයේ ධර්ම පිළිබඳ වැටහීමට වහිනවා. ලෝකයේ නොඑක් දේවල් පිළිබඳ මිනිසුන්ගේ තියෙන ප්‍රශ්නයක් ඇති වුණත් හේතුඵල න්‍යායයෙන් දකින්න පුළුවන් සත්‍යෙන් විග්‍රහ කරන්න පුළුවන් නුවණකුත් පහළ වෙනවා. දැන් මේවා ඔක්කොම පහළ වෙන මුල තමයි. අර තමාගේ හෘද සාක්ෂියෙන් තමා ගන්න පළවෙනි තීරණය. ප්‍රාණඝාත, අදත්තා දාන, කාමීත්‍යාචාර, මුසාවාද කියන මේ හතර පින්ද පවුද? කළ යුතුද නොකළ යුතුද? සුචරිතද දුචරිතද? මෙන්න මේක තමා විසින් තීරණය කරගන්න නුවණින් හිතලා. මේ තමයි ආරම්භය. යම් කෙනෙක් ওই ටික නුවණින් හිතලා පටන් ගත්තා නම් වැඩ පිළිවෙල. යාවදේව ඥානමත්තාය පටිසදමත්තාය කියන එක එතනම සිද්ධ වෙනවා. මෙහෙම බලනකොට ඥානීය මුදුන්පත් වෙනවා සතිය මුදුන්පත් වෙනවා. එන්න එන්න ලෝකේ අත්හැරි අත්හැරි ගිහිල්ලා පටන් ආරම්භ කළා එතනින් අන්තිමට ඔය ඔක්කොගේම නුවණින් පූර්ණ වෙනවා අරිහත් වෙන්නේ. එතෙන් එනකොට ওই කාරණා විශාල වශයෙන් පූර්ණයි. ඊට පස්සේ පොත්පත් වලින් බණ කියන්න දැනගන්න අවශ්‍යතාවයක් නැහැ. යමක් අත්හැරිය යුතු නම් ඒ පැත්තේ ආදීනව මෙනෙහි කිරීමත් යමකට පත්විය යුතු නම් ඒ පැත්තේ ආනිසංස මෙනෙහි කිරීමත් වේගයෙන් දහම් මාර්ග වැඩෙන්න හේතු වෙනවා. දැන් කර්මස්ථානයක් වඩනකොට රාග දේශ මොහයන්ගෙන් හිත මිදෙනවා බොහෝම අඩුයි. හරි බව වැටහෙනවා. නම් මිදෙනවා බලපහම බොහොම අඩුයි. මෙන්න මේ වෙලාවට දැන් පංචකාමයන්ගේ වැරදි බව වැටහෙනවා. පංචකාමයන්ගේ මිදීම මිදෙන මානසිකත්වයේ නැගෙනවා අඩුයි. මෙන්න මේකට හේතුව මොකද? පංචකාම සහ රාග දේශ මොහයන්ගේ ආදීනව ආදීනව හැටියට දකිමින් කර්මස්ථානයේ නැගින්න පටන් සකස් වෙන්න ඕනේ. ඒතර බොහොම වේගවත් නගන්න ශක්තියක් ලැබෙනවා. මෛත්‍රී සාගත භාවනාවකුත් එකලා යනකොට ওই දෙකම ක්‍රියාත්මක වෙනවා. මටද හැමතෙද ඔය කවුද කර්මස්ථානය අදහම් කරගත්තාම වරන්න පුළුවන් මටද හැමතෙද තුච්ච වූ නින්දිත වූ තුච්ච වූ නින්දිත වූ නාමක වූ නාමක වූ පංචකාමයෝ රාග ද්වේෂ මෝහයෝ පංචකාමියෝ රාගදේශ මෝහයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා කියලා හත් වතාවක්. මටද හැමතෙද තුච්ච වූ නින්දිත වූ ලාමක වූ පංචකාමයෝ කාග ද්වේෂ මෝහයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා හත් වතාවක් කියනවා හතක් කියනවා නිරෝධ වෙත්වා කියනවා නිබ්බාන පරම සුඛයෙන් ඒකටම ලියා ගන්න ඊළඟට නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වේත්වා සුඛිතතර වේත්වා ඒකේ සුඛිතතර වේත්වා කියන එක හත් වතාවක් දැන් වෙන මේ විදිහට කියන්නේ මටද හැමතෙද තුච්ච වූ නින්දිත වූ ලාමක වූ පංචකාමයෝ රාග දේශ මොහයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා ඔක භාවනාවක් වශයෙන් වටකොට බලා ඉඳද්දී කාම අදහස් කාම දර්ශන රාග දේශ මොහ දර්ශන අදහස් ඔක්කොම දුර වෙලා යනවා බලා ඉඳලා මොකද නරක පැත්තේ ආදීනව දැකීමත් හොඳ පැත්තේ ආනිසංස දැකීමත් දෙක ඇතුළුව කර්මස්ථානය આવොත් පහතුනේ වළං ලැබෙනවා. තරුණ පිරිස වලට හුඟාක්ම හොඳයි. තුච්ච නින්දිත ලාමක කියන මේ වචන කර්මස්ථානදි වැටහෙන්න ඕනේ. තුච්චයි කියනකොට අපි දකිනවා ඒකේ තියෙන පහත් බව. අච්ච කියන වචනේ පෙන්නන්නේ ඉක්ම යනවා. සූ කියන වචනේ පෙන්නන්නේ පහත් බව නැත්නම් නොගත යුතු බව. නොගත යුතු පහත් වූ ඉක්ම යාමක් ඇද්ද සුද්ධයි. නින්දිතයි කියන වචනේ ඇඳුන් නැතුව ඉන්නවා නී අන්දිත නින්දිත ඇඳුමක් නැතුව ඉන්න එක ලැජ්ජා සගත වැඩක් ඒ වගේ නින්දිතයි කියන වචනේ පෙන්නන්නේ ඇඳුන් නැත්තේ කෝයි කියන එකයි සුච්චයි නී අන්දිතයි හෙවත් නින්දිතයි සු අච්චයි සහ සුච්චයි. ලා මකයි. ලා බව හෙවත් සොඳුරු බව මකා දමන. සුන්දරත්වය මකා දමන. ලාමක. සුත්‍ය නින්දිත ලාමක. ඒවේ අදහස් තේරුම් ගන්න. මේ පංචකාමියෝ රාග දේශ මොහයෝ පහත් බවට ඉක්ම යවන ගති ලක්ෂණිය යුක්තයි. පහත් බව කරා ගෙනියනවා. තුච්චයි. ලැජ්ජ නැති වැඩ. ඉතින් ලැජ්ජාවෙන්ද සිද්ධ වෙන වැඩ. එකයි නිඳිතයි කියන්නේ. යහපත් මඟ සොඳුරු බව මකා හරින ලාමකයි. තුච්ච නිඳිත ලාමක. කොටස් වලට වැටෙන්නේ. අර පැත්තේ තියෙන හොඳයි හැබැයි. ශබ්ද ඇහෙනව නේද මේකේ? ස්පීකරෙන් ඇහෙනවද? ස්පීකරෙන් ඇහෙන්නේ නැද්ද? ඇහෙන්නේ නැද්ද ඒක? ශබ්ද ඇහෙනව මදිද ස්පීකරේ? රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියන පහ පංචකාම. කාගදේශ මොහ. ඒවා තේරෙනේවන්නේ. පංචකාමයෝ රාගදේශ මෝහයෝ නිරෝධ වේත්වා නිරෝධ වේත්වා කියන්නේ නැති වේත්වා කියන අර්ථය නෙමෙයි නැති වේත්වා කියනවාම ඇත කියන එකක් තියෙනවා ඇති දෙයක් වань නැති වෙන්නේ අපිට හැම මොහොතක් පාසාම කුච්ච බවට නින්දිත බවට පත් වෙන්න ඒ වගේම ලාමක බවට පත් වෙන්න යම් කාමයක් හෝ වැටෙනවනම් ඒ ඒ මොහොතේ නැගිනින්න ඒ මොහොතේ අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසායි නැගින්නේ නිරෝධ කරනවා කියන්නේ. ඒ නැගී එක උදා කරන්නේ නැති කරනවා. උද්ද නිරෝධ. උද්ද කියන්නේ මතු වෙනවා. මතු වෙන්නේ නැත්නම් එකක්. තියෙන එකක් නැහැ කියන එක නැති වෙනවා කියන එක තව එකක්. ඇති දෙයක් නැති වේවා කියන අදහස ගත්තොත් බුද්ධහමට විරුද්ධයි. ඒතර ඇත නැත කියන අන්ත දෙක වෙනවා. උදා වෙන නිසා ඇතිසේ පේනවා. උදා නොවුනොත් ඒක පේන්නේ නැහැ. මේ අවිද්‍යාව තෘෂ්ණාව යන්තාකල් මේ දැන් තව තත්පරයකට ඉතෙල්ලා යම් අදහසක් ආවනම් ඒ තත්පරයකට ඉතෙල්ලා තිබිච්ච අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් තත්පරයෙන් පස්සේ මේ තත්පරයට අදහසක් ආවනම් මේ තත්පරේ නැගිලා අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් එහෙනම් අපිට යම් කිසි රාගයක් ද්වේෂයක් මෝහයක් නැගිනවනේ ඉතෙල්ලා තිබිච්ච එකක් නැති වේවා කියලා හරියන්නේ නැහැ ඉතෙල්ලා තිබිච්ච එක ඉතෙල්ලාම නැති වුණා ඒක දැන් නැහැ දැන් නැගිනව තමයි දැන් තියෙන්නේ අන්න ඒක දැනගන්න ඕනේ දැන් රාග දේශ මට මට ඉස්සරහ රාගී තිබුණා දැනුත් තියෙනවා ඒක කොහොම හරි නැති කරගන්න ඕනේ කිව්වොත්. එයා ඉන්නේ බුද්ධහම තුල නෙමෙයි. ඇති දෙයක් නැති කරගන්න බලාපොරොත්තු වෙන තැනක. ඇත කියන අන්තිමේ එයා දෘෂ්ටිය නැතිලා නැහැ. දැන් අපි දකින්න ඕනේ ඉස්සෙල්ලා රාග දේශ මොක නැගුණේ. ඉස්සෙල්ලා තිබුණ අවිද්‍යාවෙන් තෘෂ්ණාව. දැන් රාග දේශ මොහ නැගින්නේ. දැන් තියෙන අවිද්‍යාවෙන් තෘෂ්ණාව. එන උදා වෙනවා නම් යමක්. දැන් දැන් උදා වෙන්නේ. එහෙනම් අපිට ඕනකම තියෙන දැන් වෙන හේතුව නැති කරගන්න. අන්න ඒකයි. රෝධ කියන්නේ අවිද්‍යාවෙන් සාමයෙන් කරන රවුම් ගැහිම. අවිද්‍යාව තුන්නාව නැති වුනහම තමයි රවුම් ගැහිම නතර වෙන්නේ. නැන අන්තියට වැටෙනවා. ඇත නැත කියන එකට වැටෙනවා. තියෙන එකක් නැති කරන්න හිතුවෝ. එයා ඉන්නේ අන්තයේ. ඒ දෘෂ්ටි අන්තයි. අන්ත දෘෂ්ටියෙන් නිවන් අවබෝධ කරන්නද? දැන් මේ කය නැති වේවා කිව්වොත් ඒක හරියන්නේ නැහැ. එහෙනම් ඇති එකක් කියලා දෘෂ්ටියේ ඉන්නේ. දැන් හට ගැනීමට තියෙන හේතුව දැන් නැති කරගන්න ඕනේ. ඔව් දැන් දැන් නැති කරන්න ඕනේ. ඔක තමයි කියන්නේ ඔකට පෙන්නා තියෙන සූත්‍රයක් බද්දේක රත්න සූත්‍රය කියලා. බද්දේක රත්න සූත්‍රය කියන්නේ ඒකයි. මොකද Taman බැඳිලා ඉන්නේ එකක. අතීතයේත් නෙමෙයි. අතීතයේ තිබිච්ච ගෙවිලා ගියා. මතු අනාගතය තව හැදුන්නේ නැහැ. දැනුමේ දැන් තියෙන රාග දේශමෝ දැන් ක්‍රියාත්මක වීම නිසා හටගන්නේ. අන්න ඒ දහම තියෙන්න ඕනේ. ඒ හැම මොහොතක් පාසාම අපිට යම් කිසි දූෂය හිතක් එනවනම් ඒ මොහොතේ නැගින්නා වූ අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා ඒ මොහොතේ දූෂය හිත නැගින්නේ. ඊයේ දූෂය හිතක් නැතුණා නම් ඒ ඊයේ තිබිච්ච අවිද්‍යාව තෘෂ්ණාව නිසා අතීතෙට ගිහිල්ලා. අන්න ඒක අතීතෙට ගිහිල්ලා. අතීතෙට ගිය එකයි ගොඩ ගන්න බෑ. කවදාවත් ඒක කරන්න බෑ. අනාගතේ කතාව ආවේ නෑ. ඒකේ අපි නැගිලි ගන්න දෙයක්වත් නෑ. අනාගතේ හැදුනොත් තමයි ගොඩ ඉන්නේ නැගින්නේ. අද දැන් අද අවිද්‍යාව තෘෂ්ණාව නැති කරන්න. ඒ මොහොතේ ඉඳලා ඉදිරියට අවිද්‍යාව විශ්වාසයෙන් ගොඩනගෙන යමක් ගොඩනගන්නේ නැහැ. මතු ගොඩ නැගෙන තියෙන ඒවා නවතිවා කියවට හරියන්නේ නැහැ. අතීතේව නැති වේවා කියවට හරියන්නේ නැහැ. දැන් ගොඩ නැගෙන යමක් ඇත්නම් ඒ හේතුව නිරුද්ධ කරලා දැන් ඒ ඵලී දැන් පටන් නැහැ. කාගේ දේශේ මොහේ නැගින්නේ. දැන් දැන් තියෙන අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන්. මේ මේ මොහොතේ තියෙන එක. යම් මොහොතක අවිද්‍යාව තෘෂ්ණාව දුරු කළා නම් ඒ මොහොතේ පටන් ගෙන ඒක නැති වෙන්න හේතුව. ඒක අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ඒ මොහොතේ ගොඩ නැගිච්ච එකක් නිකන්. ඔබ දකින්න ඕක. අන්න ඒකයි. දැන් නිරෝධ කියලා කියන්නේ උදානු වේවා කියන එකයි. ඒ උදා වෙනවා කියන්නේ ඉස්සෙල්ලා තිබිච්ච එකක් නෙමෙයි. ඒ වෙලෙමයි උදා වෙන්නේ. අන්න ඒකයි. ඒවා ඒවත් අපි අවිද්‍යාව කුණාංශය අල්ලන්නේ. పూర్ව పూర్වයේ සිද්ධ වෙච්ච මතක සතහන්. අපි අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් දැන් අල්ලනවා. දැන් අල්ලන නිසා ඒවා දැන් දැන් ආයෙ මතු කර කර ගන්න. ඉස්සෙල්ලා වෙච්ච එකක් ගැන දැන් අල්ලගත්තා. අපිට ඕක මතුවෙනවා. ඒකයි වෙන්නේ. ඉතින් හැම වෙලෙම දැන් යමක් හටගන්න. දැන් තියෙන හේතුව. දැන් පෙර කරන ලද කර්මයක් තිබුණා. ඒ කර්ම විපාකයේ වශයෙන්. සත්පරේ කර ඉස්සෙල්ලා විපාක දුන්නේ සත්පරේට ඉස්සෙල්ලා තිබිච්ච කර්ම හේතුව. ඒ ශක්තිය ගිවිලා ගියා ඒ සත්පරේට ඉස්සෙල්ලා වැඩේ. තවත් පළ දෙනවා නේද? ඒකේ තව ඉදිරියට දැන් ක්‍රියාත්මක වෙන හේතුවෙන් තමයි දැන් පළ දෙන්නේ. ඒකත් දැන් දැම්මයි. දැන් කොයි කොයි මොහතක හරි මේ දැන් කියන මොහොතට තියෙන හේතු ටික නැති කළොත් දැන් කියන තැන හටගන්න ඵලෙ නැති වෙනවා. දුර එකක් නැති කරන්න බැහැ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදේ. අදින්නා දානා වේරමණී සික්ඛාපදේ. අබ්‍රහ්මචර්යා වේරමණී